දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හතරවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ආරද්ද විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්සාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් මතක් කරලා දෙන මේ අට මහා පුරුෂ විතක්ක පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ වැඩමුළුවේ මාතෘකා වශයෙන් තියාගෙන තියෙන්නේ. ඉතින් මේ අට මහා පුරුෂ විතක්ක යෝගාවචරෙක් විසින් භික්ෂුවක් විසින් භ්‍රමචර්යය වත් රකින්න කෙනෙක් විසින් උපදවා ගත යුතු ධර්මයක්. ඉතින් ඒ නිසා අපි සමත භාවනා විදර්ශනා භාවනා කරනකොට එහෙම නැත්නම් අපි පරියංක භාවනා සක්මන් භාවනා කරනකොට ඉතින් ජීවිතේ සතිය පවත්නකොට විතර පරීක්ෂා කරලා බලන්න ඕනේ අපි ළඟ මේ ධර්මතා වැඩෙනවද ඒ පිළිබඳව අපේ අවධානයක් තියනවද කියලා. ඒක හරියට භාවනා වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ පරිසරය වගේ. ඒ වාතාවරණයේ නිතරම තමන්ගේ අභිවෘද්ධිය නැත්තම් දෘෂ්ටි ඍජු කිරීමේ කටයුත්ත කරන කෙනාට මේ ධර්ම කරුණු මතක් කිරීම නැත්නම් ධර්ම කරුණු පිළිබඳ හිතේදීම යනුව ජීවිතය සකස් කර ගැනීම ඇත්තටම කියන හරීම උනන්දුවක් ඇති කරන පිපිදීමක් ඇති කරන දෙයක්. නමුත් ඒක ඒ වෙලාවට ඒ දේ සිද්ධ වුණේ නැත්නම් භවන වර්ධනේ අඩු වෙනවා අඩු වෙලා Tamanට හිතා ගන්න බැරි වෙනවා ඇයි මේ එකතන කරකැවෙන්නේ වගේ කියලා. ඉතින් ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ හතරවෙනියට මතක් කරන මහා පුරුෂ විතක්කේ තමයි ආරද්ධ විරිය සායම් ධම්මෝ මේ ධර්මයේ තියෙන්නේ අරඹලද වීරිය ඇති කෙනාට පමණයි. නායන් ධම්මෝ කුසීතස්ස කුසීත කෙනාට කම්මැලි කෙනාට මේ ධර්මේ හරියන්නේ නැහැ. ඒක නිසා තමන් භාවනා කරගෙන යනකොට එන්නේ එන්නේ එන්නේ තමන්ගේ පිබිදීමක් එහෙම නැත්නම් වීරියේ වැඩිවීමක් සිද්ධ වෙනවා නම් ඒක Tamanටම තේරෙනවා බැටරියක් charge කරනකොට වගේ ඒකේ එන්නේ එන්නේ එන්නේ ධාරිතාව ඒ බැටරි වලිය වැඩි වෙනවා. ඉතින් ඒකට උපමාවක් කියන්න තියෙන්නේ බැටරි වාහනේ එළියට ඇවිල්ලා charge කරන වෙලාව නෙවෙයි වාහනේ දුවනකොට බැටරිය charge වෙනවා. ඒක තමයි ක්‍රමය. ඉතින් ඒ නිසා යම් වාහනයක් දුවන්නේ නැතුව එක තැනක තිබ්බොත් ඒකේ දා ඒ නැතර කරුට ඇවිල්ලා බැටරිය බහින්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙ දුවනකොට ආයෙ පණිනවා. ඒක අපි දන්න සංකල්පයක් තමයි මේ අලුත් උපකරණත් එක්ක. ඒ වගේම තමයි අපේ මේ මනුෂ්‍ය ජීවිතයත් වැඩි යොදන්න යොදන්න ඒක පහසෙන් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ආනිසංස පක්ෂ වැඩි වෙනවා. මේක නරකට ගියොත් අපි අබ්බැහියක් කියනවා. හොඳට ගියොත් අධි කුසලයක් කියලා කියනවා. අපි මේ දෙකෙන් එක තමයි ඉන්නේ. ඒ කියන්නේ එක්ක නරක අබ්බැහියක නැත්නම් හොඳ අබ්බැහියක. ඒ නිසා අපේ අනාගතයේ තීන්දුව වෙන්නේ ඒ යෙදෙන හොඳ අබ්බැහියකද නරක අබ්බැහියකද කියන එක. ඉතින් ඒක නිසා යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද කියන කාරණා දෙකේ තියෙන. වෙන විදිහකට කියනවා නම් හොඳ බැහැහික නැත්තම් නරක බැහැහික තමයි. නරක බැහැහික නැත්තම් හොඳ බැහැහික තමයි. උතර මැද දෙක නදහත් තැනක් නැහැ. ඉතින් ඒක නිසා අපිට මේ ධර්ම ගැන මේ පුරුෂ විතක්ක ගැන මේ උපදවාගත යුතු ධර්ම ගැන කතා කරනකොට තේරෙනවා ඒව අලුතෙන් උපයන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. තියෙන එකේ මේ පස්සට දාලා තියෙන ගියර එක ඉස්සරහ පැත්තට දාගන්න එක තමයි තියෙන්නේ. ඒ අපි දන්නේ නැත්තම් අපි ඒක රිවර්ස් ගියර් එකට දාලා තියෙන්නේ පා ගන්න පා ගන්න පස්සෙන් පස්සට යනවා. කොයි වෙලාවක හරි ඉස්සරහට දා ගන්න වෙලාව આવුත් පේනවා. ඒ යන්ත්‍රෙමයි. නමුත් Tamanට අවශ්‍ය දිශාවට යන්න නම් ඒක ඉස්සරහට යන ගියර් එක දා ගන්න ඕනේ. ඉතින් ඒ දේ කරන්න කාටවත් බෑ. තමන්ම කරගන්න ඕන. ඉතින් යනු බලනකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීරිය චෛතසිකේ සහ මේ කුසීතකම ගැන. ඉතින් ඒකෙදී අපි බ්‍රිස්බේන් නගරේදී වීරිය චෛතසික ගැන කතා කරා. සිඩ්නි නගරේදී කුසීත ධර්ම ගැන කතා කරා. ඉතින් ඒ අටකට දාලා තමයි මේ දසුත්තර සූත්‍රයේ මොකද ඉස්සෙල්ලා පෙන්වන්නේ හාන භාගීය ධර්ම සහ විශේෂ භාගීය ධර්ම විදියට යම් කිසි කෙනෙක් අරබන් ලද වැර ඇතුව එනේන හැම අවස්ථාවම ප්‍රයෝජන ගන්නමින් ඉදිරියට යනවා නම් එයා එන්නේ එන්නේ එන්නේ විරි ආරම්භ කරනවා ක්‍රමසහ විදිගෙන ගන්නවා බොහෝම හංසිලා ඉස්සලා උපයාගත්ත දේ බොහොම සුළු ප්‍රයත්නකින් උපදවා ගන්න තරම් කුසී දක්ෂ වෙනවා ඒකට අපි කියනවා ක්‍රමසහ විදි හදා ගන්නවායි කියලා. කුසීත වෙච්ච එකනට ඉස්සර කරපු දේ දැන් කරන්න යනකොට බොහෝම වෑයමක් කරන්න වෙනවා. මොකද කාලයක් ඒක අතහැරලා කරහැරලා තිබ්බහම නැවත පටන් ගත්තාම පුරංගච්ච කුඹරක් කොටනවා වගේ බොහෝම කාලයක් යනවා. ඉතින් අන්න මේ දෙකෙන් බලා ගන්න පුළුවන් තමන් මේ ගමන ඉදිරියට යන්නේ නැද්ද කියලා. ඉතින් ඒක සර්වචන්නාංශ උගන්වන ක්‍රමයේ සාරිපුත්‍ර ස්වාමීන් අපිට මතක් කරනවා. මේ කර්මාන්තයක් කරන්න ඉස්සලා සහ කර්මාන්තයක් කෙරුවට පස්සේ අපි කොච්චරක් මේ නිදහසට කරුණු කොයිනවද කලියොත් කිරීම වෙනුවට අත්තට පොරවගෙන බුදු බුදියා ගන්න. නමුත් විරියාරම්භ කරන කෙනා හැම වෙලාවෙම දන්නවා ඕනෙම වැඩක් කරන්න සූදානමින් ගියොත් නැත්නම් කර්මන්නේ ඇඟකින් ගියොත් ඒ වැඩේ බොහොම පහසුවෙන් කර ගන්න පුළුවන් සූදානම් ශරීරය කියලා අපි කියනවා. නමුත් කුසීතය හිතනවා වැඩ කරන්න ගියොත් මහන්සි වෙන නිසා යන්නේ ඉස්සලා ටිකක් බුදියන් ඉන්න හිතනවා. වැඩෙන් පස්සෙත් බොහෝ දෙනා වැඩෙන් පස්සේ විවේක ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කුසීත වෙන්න උත්සාහ කරනවා. නමුත් සතිය වඩපෙකන දන්නවා. අපි ඉඳගෙන ඉඳලා නැගිට්ටයි කියලා භාවනා භා තබන්න ඕනේ නැහැ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තිබුණ සතිය ඉඳගෙන හිටගෙන ඉන්න ඉරියව්වට ගන්න පුළුවන් ඇවිදින ඉරියව්වට ගන්න පුළුවන් ඉරියාපත සංගියක් කරා ගියාට නැත්නම් වැඩකින් වැඩකට මාරුණාට සතිය කැඩෙන්න අවශ්‍යම නැහැ ඒ වගේ තමයි වැඩක් කරලා ඉවරණයි කියලා ඇත්තට බැරි සාර්ථක වෙනවා නම් බුදුම අධිෂ්ඨාන ශක්තියක් එනවා චිත්ත ශක්තියක් එනවා ඒකෙම ඊගා වැඩේ පටන් ගන්න පුළුවන් ඒ නිසා විරි ආරම්භ කරන එකන වැඩක් කරන් ඉස්සරහේ වැඩේ කරලා පස්සේ කියලා නිදහසට කරුණු ගන්නෑ මේක මේ කාටවත් ලෝකයට පෙන්වන්නට අnder කරන දෙයක් නෙවෙයි Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඒක අනුව තමයි අපි මේ මින්දගෙන කිසියක් නොකර චේතනා නොකර පවත්තන සතිය සක්මනේදී එක වැඩක් කරන ගමන් පවත්තන්න උත්සාහ කරලා බලනවා. ඒතකොට එක වැඩක් කරන ගමන් පවත්තන සතිය සඳහා අවශ්‍ය වීරිය පරියන්කයට වැඩි වැඩි සක්මනේදී. සක්මනේ තමයි වීරිය ඇති වෙන්නේ. ඊට පස්සේ මේක ආදර්ශයට අරගෙන අපි එදිනදා වැඩක් කරනකොට දතක්ම දිනකොට මුණකට හොදනකොට රෙද්දක් පෙරෙද්දක් හොදන වෙලාවක ඒක මේ භාවනා නොකරන වෙලාවක් නෙවෙයි කියලා ඉන්නේ නැතුව ඒකෙදී අපි උත්සාහ කරොත් එහෙම සතිය පවත්තන්න තේරෙන්න පටන් ගන්නවා මේ වගේ සංකීර්ණ වැඩක් කරනකොට පවා අර උත්කෘෂ්ඨ සතියක් නැතත් යම් ප්‍රමාණික සතිය පවත්වන්න පුළුවන්. මේක කරන්න කරන්න කරන්න මේ සතිය නැවත උත්කෘෂ්ඨ භාවයටපත් වෙනවා. ඊට පස්සේ gedara දොරට ගියාට පස්සේ gedara දොරේ 17කුත් කටයුතු අසත්‍යමත් පුද්ගලයන් මැද කරනකොටත් වීර්ය බහ තබන්න ඕන කමක් නැහැ. කියා පාන්න ඕනකමකුත් නැහැ. තමයි තේරෙනවා මේ ගත්ත ගැම්ම දිගට අරගෙන යනවා නම් භාවනා මධ්‍යස්ථානයක තියෙන දින සටහන කාල සටහන නෙවෙයි එදිනදා ජීවිතේ කාල සටහනක් කරන්න පුළුවන් ඊට පස්සේ අන්තිමට মালටි ටාස්කින් යනකම් එක වැඩ එක වැර වැඩ කීපයක්ම කරන ගමන් කිසියම් පැකිලීමකින් තොරව තමන්ගේ සති ධාරාව පාත් ගන්න පුළුවන් ඒක ගන්නේ වැඩට ඉස්සලසා වැඩට පස්සේ ඊට පස්සේ සතිය පවත්වන්න පුළුවන් කියන හැකි සංඥාවක්. ඒ වගේම ලෙඩක් වෙන්නේ ඉස්සෙල්ලා සහ ලෙඩක් වුණාට පස්සේ. ඉතින් ඒකෙදී ගොඩාක් හොඳට පේනවා ලෙඩක් වෙන්නේ ඉස්සෙල්ලා සහ ලෙඩක් වෙනාට පස්සේ යම් කිසි කෙනෙක් භාවනා කරන්න බැරිය කියන වෙනුවට භාවනා කියන වචනේ වැත්තක දාලා සක්මණේ සතිය පිටවන්න පටන් අරගත්තොත් ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා පුදුමාකාර ප්‍රතිශක්තියක් ඇති කර ගන්න පුළුවන් සක්මන් කිරීමේදී. ලෙඩ වුණාට පස්සේ සක්මන් කරන කෙනාට ඒ ලෙඩ සුව වෙන ගතිය බොහොම ඉක්මන. මොකද ශරීරේ පරිවෘත්තීය ක්‍රියා ඔක්කොම පටන් අර ගන්නවා. එතකොට ස්නායු පද්ධතිය රුධිර දහවන පද්ධතිය වැඩ කරනකොට තියෙන ඇඟේ තියෙන ඔක්කොම විෂ අපහරණය වෙලා හොඳ ප්‍රතිශක්තියක් ඇති කරනවා. ඉතින් ඒ නිසා ලෙඩ වෙන ලෙඩ වෙච්ච වෙලාවෙත් එන එයා කුසීතේද්ද නැත්නම් විරි ආරම්භකනේද කියලා දැනගන්න පුළුවන්. ඒ දැනගන්නකොට Tamanටමත් තේරෙනවා. විරි ආරම්භ කරලා තියෙනවා නම් ලෙඩේ බරපතල වෙන්නේ නැහැ. සුව වීමත් ඉක්මන් කරනවා. ඒ වගේම බඩගිනි වෙන්නේ ඉස්සලා සහ බඩගිනි වුණාට පස්සේ එහෙ නැත්නම් කෑමට පෙර සහ කෑමට පසු කියලා උගදෙනේ බඩගින්න නිසා පිළි ආරම්භ කරන්න නැතුව නිකන් ඉන්නවා. නැත්නම් බඩ පිළ වැඩි කියලා පිළි ආරම්භ කරන්න නැතුව නිකන් ඉන්නවා. ඒ වෙනුවට තමයි බැලුවොත් මේ හුස්ම ගන්න එක සාමාන්‍ය වෙලාවෙ මෙහෙමයි. බඩ දෙවිල්ලක් බඩගින්නක් තියෙනකොට කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් බඩේ දවිල්ල තියෙනවා තමයි බඩගින්න තියෙනවා තමයි නතු හුස්ම බලන්න බැරි තරමේ බඩගින්නක් එන්නේ ඒ බඩගින්න ASCII තමන්ට හුස්ම වැලීමේ හැකියාවක් එනවා අතරින් පතරින් හරි. ඒතකොට තමන්ට පේන්න පටන් ගන්නවා අර බඩගින්නේ තියෙන දාහය පරිලාහය වෙනුවට නැත්නම් ඒක ගැම්ම කඩලා මේ හුස්ම බලන්න පුළුවන් ගතිය. බත් කාලේ වුණාට පස්සෙත් බුදිය ගන්නව වෙනුවට මේක බලන්න පටන් අරගත්තොත් සක්මන් කරන්න පටන් අරගත්තොත් ඒ කිනාට යම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. ඒ නිසා කියලා තියෙනවා කැමෙන් පස්සේ කවුරු හරි ගිල නිදාගත්තොත් ආවුස කිට් වෙනවා කියන. එහෙම නැත්නම් මේ ඇඩිපෝස් ටිෂුස් එහෙම නැත්නම් ඒක මහත් වීමේ කටයුත්ත ටික හේතු වෙනවා. කැමරට පස්සේ ගස් නගින්න පොල් ගස් නගින්න පීනන්න ගියොත් මාර්යා එහා සමාන වේගයකින් එළවෙනවා පිටිපස්සේ. සාමාන්‍ය ව්‍යායාමයක් සක්මනක් වගේ කෙරුවොත් කැමෙන් පස්සේ අඩු ගන්න විනාඩි 30ක් විතර ආවුස වැඩෙනවා. ඉතින් ඒක තමයි අපිට අද කරගන්න වෙලාවක් ලැබෙන්නේ නැත්තේ. නමුත් කැමරට පෙර සහ පසු කියන මේ අවස්ථාවවලදී මේ විශේෂයෙන්ම මම දකින්නේ සක්මනක තියෙන වටිනාකම යොදන්න පටන් අරගත්තොත් තමයි තේරෙන පටන් අරගන්නවා. ඒ වගේ තියෙන රුචාවච භාවර සම කරලා අරබන් ලද වීර්යයක් ඇතුව ගත කරන්න පුළුවන්. එතකොට මේ ලෙඩ වලට කරන බෙහෙත් උපස්ථානත් අඩු කරන්න පුළුවන්. කෑමත් ටික කාලයක් යනකොට මෙච්චරයි මට ප්‍රශස්ත ආහාර වේල කියලා තේරෙන්න පටන් ගන්නවා. කෑමට පෙර සහ කෑමට පසු සතුටුමත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ගමනක් යෑමට පෙර සහ යෑමට පසු සතුටුමත් වෙන්න පටන් ගත්තොත් අපි යන ගොඩාක් ගමන් අවශ්‍ය ගමන් නෙවෙයි. තමන්ට සකස් කරගන්න පුළුවන් අවශ්‍ය කරන දේ විතරක් කරලා මේ ලෝකේ අර වට්ටන්න කටයුතු කරලා කවදාහකවත් ඉවරයක් කරන්න බෑ. ඒ නිසා යායුතු ගමන යනවා. මොකද අනවශ්‍ය ගමනක් ඕනේ නැහැ. අන්නේ විදිහට පෙරපසු දෙකේ විදි ආරම්භ කරන එකන තේරුම් ගන්නවා මේක ඉස්සර පස්සර වෙනස. කුසීත එක්කන දෙකින් දිගටම දෙකින් දිගටම බැහැහිකට ලක් වෙනවා වගේ කුසීත භාවයටපත් වෙනවා. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා විදියේන මේ අධිගතං හඳ දානි ප්‍රකාශිතුම්. මම මේක මේ තමගේ නිවන මම අවබෝධ කෙරුවේ ප්‍රයත්නයකින්. එහෙම නැත්නම් මේ නිකන් ලැබෙයි කියලා බලන්න ඉඳලා නෙවෙයි. ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ නැත්නම් අපි කියන අනුග්‍රහයෙන් තමයි මේක ලැබෙන්නේ. ඒක නිසා මම දැන් බෝසත් බාර පුරලා තිනවා මම දස පාරමිතා පුරලා තිනවා කියලා නිකන් හිටියා නෙවෙයිනේ. අර හය අවුරුද්දක් කරපු දුෂ්කරවත දිහා බලනකොට පේනවා ඒක ඇත්තට ප්‍රයෝජනක් වෙච්ච එක නෙමෙයි ප්‍රයෝජනක් උනේ නෑ ඒක සරුවචනන්සෙන් බාර ගන්නවා. නමුත් ඒකට ගත්ත උත්සාහය. ඒතට අපිට ඉච්චර පාරමිතා පිළිලා නැති වෙලාවක නැත්නම් අපිට ඉච්චර පිං පිළිලා නැති වෙලාවක අපිට එන මේ පුංචි මේ ලෙඩක් ගමනක් එහෙම නැත්නම් බඩගින්නක් ඒ වගේ දේවල් දිහා බලනකොට අපි කොච්චර ඉක්මනට මේ කුසීතකම පිළිඅරගමන වීර්ය බහාතබනවද කියනවනම් ඒකට දල වශයෙන් කියන්නේ ශරීරයට සහ ජීවිතයට ඇති ආශාව වැඩිකම නිසා. ශරීර ආශාව ජීවිත ආශාව වැඩි කෙනාට මේක නිකන් පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා මුල්ලට තියලා තියාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. කිසිම විදියකට වැඩක් ගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු අන්තිමට අකාලේ මැරලත් යනවා. ලෝකෙට කරන්න තියෙන සේවාව වෙන්නේ නැහැ. සරුවචන් වහන්සේ අවුරුදු 45ක් ගත කරනකොට හරියටම කාලසටහනක් හදාගෙන දවසේ පැය 18කට වැඩි ප්‍රමාණයක් කිසිම ඕවර් ටයිම් ක්ලේම් කෙරුවෙත් නැහැ බටා ක්ලේම් කෙරුවෙත් නැහැ මොකක්වත් නැහැ වැඩ කරගෙන ගියා. ඒකල ඉවරලයි කතා කරන්නේ. ලෝකේ ඉස්සල්ලාම මිනිස්සෙක් කාලසටහනක් හදාගෙන හදාගෙන තමන්ගේ දිනචරියාව ගත කරොත් පළවෙනි අවස්ථාව තමයි ਸਰුවචනාංශගේ පෙරපත කිත පසුබත් කිත පෙරයම් කිස මැදියම් කිස පැසලියම් කිස කියලා පහට බෙදාගෙන හරියටම කරගෙන ගියා. කවුරුවක්වත් ඒ විදිහට සැලසුමක් හදලා වැඩ කරන්න එනවනම් කවුරුත් ඒක කඩන්න එන්නේ නැහැ. අපිට සැලසුමක් නැහැ. ඒකට හැම කෙනාම ඇවිල්ලා යෝජනා දානවා. ඉතින් ඊට පස්සේ අපිට කියන්න දෙයක් නැහැ. පහුගිය දවස්වල මට මතකයි වැද්දගත්ම සිද්ධි වගේ තියුණා මට ඉන්දිකව මං කොමඩ අවුරුද්දකට ඉස්සෙල්ලා සැලසුම් කරලා තියෙන්නේ මං ඒ වැඩේට යන්න ඕන. ඔයාට ඕන නම් ඊට කලින් කියලා මැරෙන්න තිබ්බා. ඒ දාට එනම් මට එන්න තිබ්බා. මැරෙනවා නේ කියලා මැරියා. අවුරුද්දට කලින් මැරුණොත් මට දින භාගයක් වෙන් කරන්න පුළුවන් නැත්තම් බෑ. ඒ නිසා මම හරියට නිදහසට කරුණු වෙනවා. පාටි වලට යන්නෙත් නෑ ගමන් යන්නෙත් නෑ මලගෙදෙට යන්නෙත් නෑ පාංශකෝල වලට යන්නේ නැහැ මොකක්වත්ම නැහැ කියනවා මම කලින් යොදාගත්ත වැඩක් තියෙන එක ඉතාමත් වැදගත් වැඩක්. කවුරක්වත් එන්නේ ඊට පස්සේ අභියෝග කරන්න. Tamante චර්යාවක් නැත්තම් කොන්දක් නැත්තම් බුබ්බඩ නම් කම්මැලි නම් හැම කෙනාම ඇවිල්ලා කුත්තු කරන්න පටන් ගන්නවා. අර්ග කරන්න යන් මේක කරන්න යන් වරෙන් මචං මහමුදේ නාන්න යන්න කියලා පටන් අරගන්නවා. කාලසටහනක් තියෙන කෙනාට එන්නේ. ඉතින් බුදුරජාණන්සේගේ කාලසටහන නිසා මානව ඉස්සල්ල වතාවට කාලය මැනේජ් කරන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි ਸਰවඥ අපට කියන්නේ. ඉතින් මේකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. නිතිපතා අභ්‍යාසයට වැටෙන්න ඕනේ. එතකන් කවදාහකවත් අත්දැකීම එකතුවකට යන්න. එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්නේ ඒක නිසා Tamange දියුණු නැති ඉන්ද්‍රිය දියුණු කරගන්න නම් සච්ච සද්ධාය කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති කියලා කියන කරදේ සද්ධාවෙන් කරන්න. ලෝකයට කියා පාණ්ඩවක්වත් නිදහස කරන හොයන්නත් නෙමෙයි. සක්කච්ඡ කිරියාය සම්පාදේති ඒකට හොඳට ආදර ගෞරවයෙන් නැමේ ඉඳලා කරන්න. කරන වෙලාවේ දෝතිම්ම කරන්න වං අදින් කරන්න එපා. කරනවා නම් කරන්න දෝතිම්. සාතච්ච කිරියාය සම්පාදේති සතත අභ්‍යාසයට යන්න. දිනචරියාවට මේක දාගන්න. දාගත්තට පස්සේ තමයි ඒක වෙන්න හදාගන්නේ. එහෙම නැත්නම් අපි ඒක පාරට රෑ දවල් නිදිමරාගෙන කරනවා. ඊට පස්සේ මාස ගානකට මතක නැහැ. මෙහෙම දෙයක් කරාද කියලා. එතකොට ලැබෙන ආනිසංශය ගුණවකට යන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. අහ කියන්නේ නැහැ. ගුණයක් නැහැ. එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්නේ නැහැ. ඉතින් මේකත් මේ ඇබ්බැහි එක ස්වභාවයක් තියෙනවා. අපි නරක ඇබ්බැහියකට යනකොට ඒක නෑ ඇඟට නොදැනි ගිහිල්ලා අන්තිමට යාට දරා ගන්න බැරි විදියට ඇබ්බැහිය පුද්ගලයා මත් කරනවා වගේ විද්‍යාරම්භ කරන එකනත් මනුෂ්‍ය ධර්ම ඉක්මවලා උත්තර මනුෂ්‍ය ධර්ම වලට යනකොට එයාට හිතා ගන්න බෑ මට මුලදී මෙහෙම ප්‍රභාවයක් ශක්තියක් තිබුණාද කියලා. කරගෙන කරගෙන යනකොට තමයි ඒක එන්න පටන් ගන්න. එතකොට අපි පුදුම සතුටක් ඇති කර ගන්නවා මේ ශාසනයක් නොතිබුණා නම් අපි අපි ගැන පිළිබඳව ලොකු අව탁සීරුවකට වැටෙනවා. විද්‍යාරම්භ කරන එකන මේ වයසයි කියලා හෝ බඩගිනි කියලා හෝ ගමනක් ගිහිල්ලා විලයි කියලා හෝ නැහැ. එන හැම අවස්ථාවම ප්‍රයෝජන ගන්නවා. ඒක නිසා මේ වගේ පිරිසක් දිහා බලනකොට මේ පිරිස් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය යම් මට්ටමකට ආර්ථික තලයකට ඇවිල්ලා ඉන්නවා. යම් මට්ටමක සමාජ තලයක ඇවිල්ලා ඉන්නවා. යම් මට්ටමක දේශපාලන වශයෙන් තමන්ගේ ජීවිතය සකස් කරගෙන ඉන්නවා. ඉතින් ඒකටලන කියන්න පුළුවන් ඕගොල්ලන්ගේ භෞතික ජීවිතය මේ විදිහට සකස් කරගන්න පුළුවන් නම් ඒ වගේම මේ ආධ්‍යාත්මික ජීවිතය සඳහා සලකා බලන්න කවුරුත් කියනකම් ඉන්නත් එපා. කවුරුත් හදන සැලසුමකට වැඩ කරන්නත් එපා. අපි හදාගත්තේ මේ ආර්ථික දේශපාලන සමාජික මේ නිදහස තවදුරටත් මේකටම කඹරන්න නෙවෙයි. අපි අපේ අත්ත කුසලයේ පින්ත අත්ත සිද්ධිය පිණිස යොදා ගන්න ඕනේ. ඉතින් වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ අර ආමිෂය සඳහා යොදපු වීර්ය මේ නිර්ආමිෂ දෙයකට යොදවන එක විතරයි කියන්නේ. එහෙම නැත්නම් අලුතෙන් පටන් ගන්න දෙයක් නැහැ. ඉතින් මේ කුසීත වස්තු සහ විද්‍යාරම්භ වස්තු කතාවට සම්බන්ධ කරලා තමයි කියන්නේ අරඹන ලද විරිය ඇති කෙනාට විතරයි සතිය දිකට පාත්තගෙන යන්න පුළුවන්. ඒ දෙක අතර හුඟක් වෙලාවට ඉන්ද්‍රිය ධර්ම කතා කරනවා සද්ධා විරිය සති විරිය සති එකට යන බල ධර්ම වලත් එහෙමයි මෙතනත් කතා කරනවා ඒක ආර්ය අෂ්ටාංග මාර්ගෙත් පේනවා සම්මා වායාම සම්මා සති මේ වෑයම සහ සති දෙක සති අතර සම්බන්ධයක් තියෙනවා ඒ තියෙන දේ පිළිබඳව මෙන්න මේ මත දෙකක් තියෙනවා ඒ නිසා අපිට සමහර විටක පටලවෙන්න ඉඩ තියෙනවා ඒ මොකද බටහිර ලෝකයේ උත්සාහ කරනවා එම වීරිය නොකර කෙටි ක්‍රම වලට යන්න. භාවනා ක්‍රම හොයනවා හොඳ ගුරුවරෙක් ගාවට ගිහිල්ලා හොඳ ගාණක් ගෙවලා එක සමානයක් භාවනා කරලා සෝවාන් වෙන්න හොයනවා. quick enlightenment කියලා කෙටි ක්‍රම හොයනවා. මොකද හේතුව මේ වීර්ය කියන චෛතසිකයේ මුලින් මුලින් ගොඩාක් ශක්තිය යොදන්න ඕනේ අපි වැඩේ පටන් ගන්නකොට මැදට යනකොට යොදන ශක්තිය අඩු වෙනවා අගට යනකොට ඒක ඉබේ තමයි සිද්ධ වෙන්නේ ඒක නිසා මේක මේ වීර්ය මට්ටම් තුනක් තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා අවසානයේදී ඇත්තට අවශ්‍ය කාරණා සකස් වුණාට පස්සේ ඵලය ලැබෙනවා. ඉතින් ඒ කැලේ විතරක් කියවපු කට්ටිය හිතාන ඉන්නවා මේ නිකන් ඉඳීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා. අපි මේ දේශනාවලත් ගාක් වෙලාවට කියනවා භාවනාවේදී දේවල් වෙන්න ඇරලා ඒ දෙස බලා සිටීමේ කලාවක් තමයි ඉගෙන ගන්න. නමුත් ඒකට හිත දාගන්න මේ අපේ අනවශ්‍ය නූපන්න කුසල් නොයිපද වීම සහ උපන්න කුසල් බැහැර කිරීමේ අනවරතෙන් සිදුවෙන ක්‍රියාවල් නතරකරනද මුලින් විශාල වීර්යයක් ඕන. මොකද අපේ හිත දුවන්නේම අකුසලයටමයි. මිටිතරින් තමයි වතුර බැසලා යන්නේ. ඒක ඇත්තටම අපේ පුද්ගලික ලක්ෂණයක් නෙවෙයි. අපේ තියෙන මෝඩකම තමයි ඒක මගේ කරගන්න හදන එක. ඒක මනුස්ස හිතේ ඇති. භාවිත නැති මනස ඒක දුවන්නේම අකුසලයට. ඒක දන්නවනම් ඒක මේ මගේ දෝෂයක් නෙවෙයි මම පශ්චාත්තාප වෙනකොට තවත් අකුසල් වැඩි වෙනවා මේක මනුස්ස හිතේ හැටි ඒක තමයි දුක කියලා බුදුජානන්සේ සඳහන් කරලා තියෙන්නේ. ඒක කවුරු හරි කරනකොට අපි කිව්වොත් මේ මනුස්සයා මෝඩකමට කරනවා, මේ මනුස්සයා නොදැනුවත්කමට කරනවා කියලා නෑ. මේ මනුස්සකම තමයි ඒ. ඒ වගේ මගෙන් සිදුවෙන වැරදි කර අරින්න නෙවෙයි මම මේ කියන්නේ. මේ හිත භාවිත නැත්තම් කරන්නෙම වැරදිම තමයි. අන්න ඒක දන්න ගතිය ඒක විශාල දාර්ශනික පැත්තෙන් ලොකු නිහතමානීකමක් වැරදි වෙනවා. නමුත් අවසානයේදී වෙන්නලා දෙනවා බුදුරජාණන්සේ වැරදි උඹ හිතලා මතලා කරන දේවල් නෙවෙයි. මේ ඝණයා කෙරේ කුලය කෙරේ බැඳී ඉන්නකොට නිකන් රැල්ලට වැටිච්චාම රැල්ලට අහු වෙනවනේ. ඒක ඒ කිරිය ඒකක් තියෙන. ඒක නිසා මේක පුද්ගලික වැරද්දක් විදිහට බාර ගන්න එපා. හැබැයි ඒක අමතක කරන්නත් එපා. ඒ වෙනුවට මේ නූපන් අකුසල් නොහිපත වීම සහ උපන් අකුසල් බැහැර කිරීමේ කටයුත්තට අපි ගඟ දිගේ ඉහළට පීනන වැඩ පිළිවෙල පටන් ගන්නවා. ඒකට ගොඩක් ශක්තිය අවශ්‍යයි. වීර්යයක් අවශ්‍යයි. ඊට පස්සේ ඒක අල්ලගත්තට පස්සේ මේ පැත්තට යන පිරිසක් හම්බ වෙනවා. ඔය කුරුල්ල පියාඹනකොට උන් එක හැඩයකට පීනන්නේ පියාඹන්නේ මාළුව පීනනකොටත් එක හැඩයකට පීනන්නේ බයිසිකල් කාර්යෝ රේස් පදිනකොටත් ඒ සයිකලස්ලා එක රිද්දට යන්නේ. ඒ යනකොට ඒත් එක මුළු වාත දහරාවම ඇදිලා යන නිසා ඒක යන පිටිපස්සෙන් එන එකට නිකම්ම එන ගැම්ම අහුවෙනවා. කුරුල්ල පීනනකොට පියාඹනකොට ඇරෝ හෙඩ් ෆෝමේෂන් එකට තමයි යන්නේ. මාළුව පේනකොටත් එහෙමයි. ඒ රැළට අහුණාට පස්සේ අර ගඟ දිගේ ඉහළට පේනන ගමනකුත් අහුවෙනවා. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මම විතරක් නෙවෙයි මේ දුක බව තේරුම් අරගෙන ඒකට උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසත් එක්ක ඉන්නකොට අපිට ක්‍රමසහවිද රාශියක් හම්බ වෙනවා. හිතට ලොකු ධෛර්යයක් එනවා. එතකොට අර අනිත් පැත්තට යන පිරිසක් අපායට යන පිරිසත් එක්ක ඉන්නවට වැඩිය ලොකු ලාභයක් හම්බ වෙනවා. එතින්දි සුළු ශක්ති වැය කිරීමකින් විශාල ලාභ ලැබෙන්න පටන් ගන්නවා. එතින්දි යෝගාවචරයට සතුට නැත්නම් භාවනා ජීවිතේ ප්‍රයෝජනේ වැටෙන්න පටන් ගන්නවා. තව ඉස්සරහට යනකොට ඒක අනිමාර්ථ නිකන් ප්‍රයත්නයකින් තොරව එහෙම නැත්නම් ආයාසයෙන් තොරව ඉබේටම යන්න පටන් අර ගන්න වෙලාවක එනවා. එතෙන්දී නම් අපිට කියන්න පුළුවන් බොහොම ඉක්මනට ප්‍රතිඵල දෙනවා. ශක්තිය වැය කරන්න ඕනේ සතිය එහෙම හොන්දටම උත්කෘෂ්ඨ මට්ටමට එනවායි කියලා. ඉතින් ඒක ඇල්ල විතරක් මුළු ප්‍රතිපදාවටම දාලා පටන් අරගත්තොත් අපි ආරම්භයේදීම කුසීත වෙනවා. මේ හදිසි ක්‍රම හොයන්න හදනවා. කෙටි ක්‍රම හොයන්න හදනවා. ඉතින් මේ කෙටි ක්‍රම හෙවීමේ ක්‍රමය මේ නව තාක්ෂණයත් එක්ක හරියට දියුණු වෙන්න පටන් ගත්තා. මං කියන්නේ ඒක දියුණුවක් කියන වචනේ මම පාවිච්චි කරාට මිනිස්සු කුසීත වෙන්න පටන් ගත්තා. එදිනදා ජීවිතේ හැම වැඩකටම කිසිම විදියකට අතපය මහන්සි කරන්නේ නැහැ. බොත්තමත් අදගල පමණින් ඒ සියල්ල ලැබෙන දේ මේ දිව්‍ය ලෝකෙලත් එහා කියලා හිතාගෙන ගත කරනකොට ඒ ආමිෂය සඳහා කරන වැඩේ නෙවෙයි මේ ආධ්‍යාත්මික සඳහා කරන වැඩදි කිටි ඉක්මන් ක්‍රම හොයන්න පටන් අරගත්තා. අන්න එතකොට බේින පටන් ගන්නවා මේ වීර්ය සහ සතිය අතර තියෙන මේ සම්බන්ධයට විශාල කර හානියක් සිද්ධ වෙනවා. ඒ දෙක සමාන්තරව යන්න ඕන. ඒ නිසා ආධුනික යෝගාවචරය සතිය වඩන්න පටන් අරගන්නකොට එයා මේ සියලු වැඩ බහා තබලා කවදා මේක මේ විදිහට කිව්වෙ ඒකට මම හිතන තේරෙයි මේ වාඩි වෙලා මොනවත් නොකර සිද්ධ වෙන දේ බලාගෙන ඉන්න ඕනේ කියන එක තේරුම් ගන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයි. අපි ඉඳගෙන මොනවදෝ තටමනවා. අර්ග කරනවා මේක කරනවා නිකන් ඉන්න බෑ. ඉතින් ඒක විහිදෙන වැඩක් නෙමෙයි. නමුත් ඒක අවශ්‍ය කරන මේක පිළිබඳ දැනුමක් ඒ නිසා මේ පරියන්ක භාවනා ගැන මම මේ කතා කරන්නේ පරියන්කේ සතිය පිහිටීම පිළිබඳව මේ දඟලන දැඟලිල්ල නතර කරන්න කොච්චර වීරියක් අවශ්‍යද එදින්දා ජීවිතේ අපි පුදුමාකාර විදියට වයින් කරපු බොනික්කෝ වගේ රොබෝට්ස් වගේ ඒ දවස රවුම ගත කරනවා ඒ වෙනුවට අපිට දුන්නොත් විවේකයක් නතර වෙන්න කියලා ඔන්න අපිට එදාට තේරෙනවා අපේ ඉන්ද්‍රයන් කොච්චර අශික්ෂිතද කියලා අපේ ඉන්ද්‍රයන් කොච්චර দমনය කරන්න බැරිද කියලා මේ ඉන්දිය සංවරයක් නැති ගතිය හොඳට පේනවා මොනවත්ක්ම නොකර ඇත් දෙකත් වහලා පුළුවන් නම් සද්ද කරන්නෙත් නැතුව නැත්නම් සද්ද අහන්නෙත් නැතුව නැද්ද නැත්නම්කට ගියයි කියමු. නාසය දිව ක්‍රියාවත් කරන්නේ කයෙත් ඉබේ සිද්ධ වෙන හුස්ම දෙන පරණක් බලලා කය ක්‍රියාත්මක නොකරන්නත් හිතා ගන්නවා. ඒකල හිතෙන් හිතන වෙනුවට අර ඉබේ වැටෙන හුස්ම දිහා බලාන ඉන්නයි කියන එක මේ ලෝකේ තියෙන අමාරුම කාරණා. ඇහෙන් රූප නොබලා සිටීම, කනෙන් ශබ්ද නාහා සිටීම, දිවට රස නොබලා සිටීම, නාසයෙන් ගඳ සුවඳ නොබලා සිටීම, කයෙන් ඉබේ සිද්ධ වෙන දේ විතරක් බලාන ඉන්නවා කියන මේ කාරණාව මරණයට හපන්. අපිට බරපතල වැඩ දැච්චි සිතටමක් හම්බුනා වගේ තමයි මේ වැඩ නතර කරන්නේ. මොකද ඒ තරම්ම දුවලා දුවවලා දුවවිලා නටලා පුරුදු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ නතර කිරීම සඳහා අවශ්‍ය කරන වීරිය පිළිබඳව අපිට දැනගන්න පුළුවන් මේ භාවනා ක්‍රම තියේදීකට පෙළඹෙන්නේ 100ට දශම කීයක්ද කියලා. ඇයි අනික අය මේකට පෙළඹෙන්නේ නැත්තේ? මොකද ඒගොල්ලන්ට ඉඳුරම් පිනවීම ඒ තරම්ම බරපතල දෙයක්. ඒගොල්ලෝ හිතන එක ලොකු ජයග්‍රහණයක් කියලා. නමුත් ඒ වෙනුවට ඉඳුරම් පිනීම නතර කිරීම සඳහා සවිඥානික විනිශ්චයක් ගන්න බැරිකම තියෙනවා. ඒ දැනට ඇමරිකාවේ මේ සතිය පිටුවට පස්සේ ස්නායු පද්ධති වැඩ කරන්නේ කොහොමද කියලා වෙන ඒ රිචඩ් ඩේවිඩ්සන් මහත්තයා ලියපු පොතක් තියෙනවා emotional life of your brain කියලා. එයා කියනවා මෙච්චර මේක නිකන් දෙද්දී මෙච්චර මේක සියලුම ලෝකේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙද්දී කිසිම කරන්න බෑ කියලා අඩුපාඩුකුත් නැතුව තියෙද්දී මේකට පෙළඹෙන පිරිස මෙච්චර අඩු ඇයි කියන එක හිතා ගන්නවත් බෑ කියලා. මේ සියලුම ප්‍රශ්න වලට උත්තර ඒකායන මාර්ගය. සමහර එක දන්නවත්. සමහරුන්ට ඒක පේනවා ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ භාවනා කරන පිරිස වැඩි වෙනවායි කියලා. අවුරුදු 40ක් තුල මම දන්නවා මේ ශේෂ්ඨය මොකද්ද වෙන්නේ කියලා. ඒ තියෙද්දි මේකට පෙළඹෙන පිරිස දිහා බලපුවහම එයාට සාධාරණ සැකයක් ප්‍රකාශ කරනවා. ඒක අර ගෙනාපු කර්ම ශක්තිය මැද එහෙම නැත්නම් මේ ජීවිතේ අහන දකින දේවල් අනුව Tamange හිතේ ගන්න බලන් අදිෂ්ඨාන ශක්තියක්ද කියලා. ඒක කොච්චර සංකීර්ණද කියනවනම් ඇයි එහෙම වෙන්න හේතුව කියලා රිසර්ච් එකක්වත් ඩිසයින් කරන්න මට බෑ කියලා යා කියනවා. ඒ තරම්ම මේක උත්තරයක් වෙලා තියෙද්දි මිනිස්සු ඒක බල බල වටපිට යන හැටි. ඒ මොකද අර ඇබ්බැහිය. මේ දඟලලා දඟලලා දඟලලා හිටපු පුරුදු ඇබ්බැහිය තියෙද්දි අර හිත යමක් නොකර ඒ දෙස බලා ඉන්නවා කියන එක. ඉතින් අර මහා ශිව හාමුදුරන්ගේ කතාවේදී විස්තර කරලා දෙනවා. මේ මහා ශිව කියලා කියන්නේ බුදුහාමුදුරු ඉන්න කාලේ හිටපු ප්‍රසිද්ධ දැන් කාලේ කියන රාජකීය පඬිත වගේ ලොකු හාමුදුරු කෙනෙක් දවසකට පන්ති 18ක් කරනවලු. හැම පන්තියෙම 500ක් විතර සෙනගලු. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ඒ ශාංශික වැඩේම ඒ කියලා දෙනවා. නමුත් මේ බුදුජානනාංශික ඉච්ඡන නම්බුව ලැබිලා නැහැ. පස්සේ මේ ස්වාමීන් වහන්සේට හිතිලා තියෙනවා මම මේ කියලා දෙනවා ඉගෙන ගන්නවා මිසක භාවනා කරන්නේ මේ කියලා දීම සහ ඉගෙන ගැනීම හරීම රසවත් දෙයක් ජීවිතේ මරුණත් නැතර කරන්න හිතෙන්නේ නිසා කවදද මම භාවනාවක් කරන්න කියලා. ඉතින් මේ ආම්රණ තේරනාලු ඒ තමන් ඉන්න පිරිවෙනේ තමන් ඉන්න පිරිසෙන් කිසිම කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරන යනවට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ මෙච්චර මේ උසස් වටිනා ගුරුවරයෙක් ඉන්නවා එයා උදේ ඉඳලා හැන්ද වෙනකන් කියලා දෙන්න. ඉතින් ඒ නිසා මේ හාමුදුරුවෝ කරලා තියෙන්නේ කාටවත් කියන්නේ නැතුව අරුණ නගින්න ඉස්සෙල්ලම කුටියෙන් පිට වෙලා තියෙන පාත්‍රේ කරේ දාගෙන මිනිස්සු නැගිටිනකොට ගව් ගානක් යන්න පුළුවන් විදියට. ඊට ඉස්සෙල්ලා ගව් 120ක් ඈතට ගියා. ගිය තැන අල්ල ගන්න බැරි වෙන්න. ගියාට පස්සේ හම්බුටාලු හාමුදුරුවෝ තිස්නමක් විතර භාවනා කරන භාවනා මධ්‍යස්ථාන. ඒ නිසා හරි සතුටක් ඇති වුණාලු. දැන් ඉතින් කෑ ගන්න සද්දයක්වත් නැහැනේ. දැන් වගේ SMS නැහැ, hotline නැහැ, ටෙලිෆෝන් නැහැ, මොකකින්වත් අල්ලන්න බෑනේ. ඊළඟට ලොකු හාමුදුරුවෝ කතා කරලා කිව්වලු මේ මට භාවනා කරන්න හිතෙනවායි කියලා. ඒ ලොකු හාමුදුරුවන්ටත් මට වෙන්නේ සිහිය නුවණ තියෙනවා දකින්නකොටම කිව්වලු මේ අපාට භාවනා හරියන්නේ නැහැ. මොකද ප්‍රොෆෙසර් කෙනෙක්. ප්‍රොෆෙසර්ස්ලට කොහොමඩක්වත් හරියන්නේ නැහැ. ඔක්කොම ඇබ්සන්ට් මයින්ඩඩ් කට්ටිය. කිසිම මයින්ඩ්ෆුල් නැහැ. ඊට පස්සේ මෙයාව කියන්නත් බෑනේ. ඊට පස්සේ කිව්වලු අනේ කොච්චර දුර ඉඳලා ආයේ බොහොම හොඳයි හිතපේක හොඳයි බයි වෙලා තියෙන මෙහෙමයි මම දැන් වයසයිනේ ඒ නිසා මට ඌව දැන් මං කරන්නේ අර දෙවෙනි හාමුදුරුවෝ ගාවට යන්න ඒ හාමුදුරුවෝ සමහරලාට කමටහනක් දෙන්න ඉඩ තියෙනවා කියලා හිමීට ෂිප් කරලා 29 වෙනි හාමුදුරුවන් 29 වෙනි හාමුදුරුවෝ බැලුවලු ලොකු හාමුදුරුවෝ මොකද මෙයා මයගාවට එව්වේ කියලා බලනකොට වචන දෙක කතා කරනකොට තේරෙනවා මනුස්සයා මාන්නක්කාරයි කියලා. ඊට පස්සේ කොළු දේවනවා යනවා මටත් කරගන්න බෑ ලොකු හමුදුර ඔක්කොම කට්ටිය මයිලකට යනවා මම යවන්නේ තුන්වෙනි හමුදුර ගාවට පොඩ්ඩක් කියලා පුළුවන් නම් තුන්වෙනි හමුදුර ගාවට යන්න කියලා. මම තුන්වෙනි හමුදුර ගාවට ගියාලු අර කමලු කතාව. හතර පහ හය අන්තිමට 30 වෙනි හමුදුර ගාවට ගියා. 30 වෙනි හමුදුර කියන්නේ අවුරුදු 7ක සාමනීරනවා. කරන දෙමේ මෙතනට අර ලොක් ඇවිල්ලා කතා කරලා කිව්වලු අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මට මේ ඔක්කොගෙම කිව්ව ඔබ වහන්සේ ළඟට ඉති මේ බල්ලා කිව්වලු මේ මගේ අත්ත අත්ත වගේ ඔයා කවදාවත් මං කියන දේ අහන්නේ නැහැ කොහොමද කරන්නේ ඒකට අඬලා ඉඳගත්තලු අඬලා මම මේ අතපල්ලේ වැටෙනකොට මට තේරුණා අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මට කල අනුකම්පා කරා මට තේරෙනවා මම මේ ගිය ගමනේ හැටියට කිසිම කෙනෙක්ගේ සත්පුරුෂයෙක්ගේ අනුකම්පාව මට ලැබෙන්නේ නැහැ කියලා මම ඔබ වහන්සේට වැඳලා ඉල්ලනවා වඳින්න බෑ මොකද මේ ආමුදු වැඩිමල් මම ඇදිලි බැඳලා බැඳලා කියලා තියෙනවා මට සමා වෙන්නේ කියලා. තමා වෙලා උගන්වන්න කියලා. ඔබ වහන්සේ මට කිව්වොත් මේ මෙතන තියෙන මඩ වගුරට බහින්න කියලා මම ඔබ වහන්සේට මගේ අහිංසක වෙන්නේ පිළිබඳව මම බහිනවා මඩ වගුරට කියලා එතනම තිබිලා තියෙන මඩ වගුර පෙළලා දෙන පොඩි ආමකල හොඳයි බහින්න කිව්වලු දැන් ධනක් බැසලු ඉනක් ලෙස බැස්සලු බැස්සල බලලා ආ දැන් ගොඩ වෙනවා කියලා දැන් ගොඩ වෙලා එළියට එනකොට දැන් ඉතින් යම් ප්‍රමාණයකට මාන්නේ නතර වෙලානේ ඊට පස්සේ කවදාවත් මම දන්නවා ඔය තියෙන ඔළුවත් එක්ක ওই මාන්නෙත් එක මේක කරන්න බෑ. ඉතින් නැවත සැරයක් කිව්වොත් දැන් ඔබ වහන්සේට මම පෙන්නවා මම නැවතත් කියනවා ඔබ වහන්සේ කියන ඕඩෙම දෙයකට මම යටත් වෙනවා. මට තේරෙනවා මම උපේලා තියෙන්නේ මොකද්ද කියලා. මම උපේලා තියෙන්නේ sannivedana නැති කරගෙන තියෙන ලෝකයක් එක්ක. මං කියන දේ මේ මාන්නකාරකම නිසා මං කියන දේ යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ ශාන්ති කියලා කිව්වලු මම දැන් නිදර්ශනයක් කියනවා. ඒ නිදර්ශනය Tamanට වැටහෙන තාලෙට කියලා දෙන්නේ කිව්වලු. වැද්දෙක් දඩේ මේ යනකොට එයාට පේනවා හොඳ තලගොයි. තලගොයි මාස් තමයි සත්තුන්ගේ මාස් වලින් හොඳම මාස. ඒක කියනවා මාස තියලා ඇඟට බැන්දොත් ඒ මත එහෙම ඇඟට අල්ලනවා කියලා. ඒ තරම් තලගොයි මාස ගැන දඩයන් ලෝකේ කතාවල් තියෙනවා. මම පොඩ්ඩක් කරලා තිනවා. <laughs> ඉතින් ඒ නිසා මෙයාට හිතන මේ තලගොයම හරා ගන්න ඕනේ කියලා. නමුත් තලගෑ පිටිපස්සේ ලොරන්ට එහා ගිහලා උඹ අහකට රිංගනවා. ඒ උඹයි හිල් හයක් තියෙනවා. ඉතින් මේ පොඩි හාමුදුරුවන ලොකු හාමුදුරුවන්ගෙන් මස්සද්දෙක් තලගෑ පස්සේ පිටිපස්සේ ඉලවගෙන යනකොට තලගෑ හිල් හයක් තියෙන උඹ අහකට බහැපුවාම මස්සද්ද මොකද්ද කරන ක්‍රියාපටිපාටිය කියලා. මේ හාමුදුරුව උගතක්. යා කතා කරලා තියෙනවා හිල් පහක් වහන්න ඕනේ හොද්දටම හිර වෙනවා. ඒකල 6 වෙනි ඉලෙන් දුම් ගහන්න ඕනේ. එතකොට ඇතුළට යනකොට ඉන් තලගයාට දුම් වදිනකොට එයා වටපිට බලලා හැම හිලෙම පනින්න හදනවා. එක හිලයි දුම් ගන්න හිල විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒකෙන් තමයි එළියට එන්නේ. එතකොට වැද්දා එතන බලන ඉන්නවා කැමැත්තක් කරගන්න පුළුවන්. එතකොට වැද්දා එළියට එන්නේ මේකෙන්. ඒ නිසා මේ හිල් පහක් වහලා එක හිලක් දිහා බලන එක තමයි වැද්දාගේ උපක්‍රමය. ඊට පස්සේ ගලු තමුන් වාසි පොඩ වාඩි වෙන්න මේ හිල්ලය තමයි අත් දෙක නාසය කන දිව කය ඇත් දෙක වහගන්නයි කිව්වා කණ්ඩ සද්ද නැහෙන තැනට යන්නේ කිව්වලු. නාසයෙන් අද සෝත බලන්නත් එපා. දිවෙන් රස බලන්නත් එපා. කය හොල්ලන්නත් එපා. දැන් මේ තලගොයා නටන හැටි බලන්න ඇතුලේ දුක් ගැහුවට පස්සේ තලගොයා වගේ ඇඟ ඇතුලේ වෙන පෙරලිය බලන්න. මේක දිහාම බලන ඉන්න. අධිකාරින් නැතුව කන් දෙකෙන් අහන්න නැතුව නාසයේ දිව කය නැතුව එදාට තමයි තේරෙන්නේ මෙහාට එළියට එන්න වෙන තැනක් නැහැ. තම මොනවත් කරන්න එපා. මේ සිද්ධ වෙන දේ දිහා බලනින්ද එදාට හිතා ගන්න පුළුවන් මනුස්ස හිත කියන්නේ මොකද්ද කියලා. ඒක තමයි අපි මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි දවස්වල උත්සාහ කරන්නේ වාඩි වෙලා හුඹහක් වගේනේ වාඩි වෙච්චම හැඩේ. ඒ හුඹයි තියෙන හිල් ටික තමයි අහ කන දිව නාසය කය. ඒව වහනවා කියලා කියන්නේ ඒ වගේ චේතනාපූර්වක මුකුත් කරන්න එපා. ඇත්තක වහගත්තට නොයෙක් දේවල් පේනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. කන්ට ඇහුවේ නැතුවට ඇහෙන දේවල් තියෙනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. නාසයෙන් ගඳ සුවඳ බැලුවේ නැතුවට සම මධ්‍යස්ථ තැනකට හිටපුවාම නාසය වැඩ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ජීවිත රස කෙල රස කොයි වෙලාවෙද දැන ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඉඳගත්තාම කයට ඉඳගෙන ඉන්න බව දැනන ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒක එකක්වත් අභිරමණය කරන්න එපා. ඒක කෙලෙස් උපදින දේවල් නෙමෙයි. රූප බලන් දෙපා. ශබ්ද අහන් දෙපා. ගන්ධ රස පහස විඳින්න දෙපා. සිද්ධ වෙන දේ දිහා බලන්න කියලා. ඒක තමයි අපිට තියෙන අමාරුම දේ. ඒකටත් කියත හැකි නිකන් ඉන්න එක තමයි කියලා. නමුත් නිකන් ඉඳිල්ලක් නෙවෙයි මෙතන තියෙන්නේ අච්චර අර වේගෙන් දුවන යන්ත්‍ර පහක් වගේ කොහොමද මේක නතර කරන්නේ කියලා. ඉතින් ඒදී අපි මේ එදිනදා ජීවිතය ගත කරනකොට මේ පහ කලබ නැහැටි මේ පහ පොළඹවන හැටි මේ පහ උද්දීපනය කරන හැටිත් එක බලනකොට ඒකේ අනිත් පැත්තට යෑම අපි කියනවා ගඟ දිගේ ඉහළට පීනීමක් කියලා. ඉතින් ਸਰවඥාන්සෙත් එක්කත් කතා කරලා තියෙනවා ඒ බමුණෙක් ඇවිල්ලා එයා කියලා තියෙනවා මේ මගේ ගුරුන්නාංශේ බමුණගේ ගුරුන්නාංශේ මම උපස්ථායක කොටින් ගොඩාක් ළඟ ඉන්නවා බොහොම හොඳට යාගෙන දන්නවා මම එයත් එක්ක ගමනක් යනකොට මගේ ගුරුනාන්සිට විවේක ඕන වුණා ඊට පස්සේ පාරයිනේ මම ආසනයක් හදලා දුන්නා ඉතින් ආසනේ ළඟ වාඩි වෙලා ඉන්න වෙලාව එයා වාඩි වෙලා ඉඳන්දී මම ළඟ හිටියා එතනින් විශාල ගල්පන්තියක් ගියා හරක් බැඳපු කරත්ත පන්තියක් 500ක් නැගිටිනකොට ඒ ගිහිල්ල ඉවරනකොට මුළු ඇඟම දුමුරු පාට වුණාලු දූවිලි වහලා. ඉතින් ගුරුනාංශේ භාවන නැගිටලා ඇහුවලු මේ මොකද මම මේ ඇඳුම් ඔක්කොම දුමුරු පාට වෙලා තියෙන්නේ කියලා. ඇස කුලේ පොලයක් කිව්වලු. මෙතනින් ගල් 500ක් ගියා හුන් නැද්ද? ඊට පස්සේ මට මොනම දෙයක්වත් ඇහුන්නේ නැහැ. මං හිතුවේ බොහොම ගැඹුරු භාවනාවක මේ දූවිලි මෙච්චර ඇවිස්සලා තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රවෘත්තිය ගෙනල්ලා සරුවචන් ආංශයට මතක් කරලා කිව්වා මේ නිසා මම මගේ ගුරුනාංශ පිළිබඳ ලොකු ගෞරවයක් ඉන්නවා. එයා මේ තරම්ම ලෝකේ කැළඹිලා තියෙද්දි නිශ්චලව ඉන්න පුළුවන් කියලා බුදුන්ස් කියනවා හොඳයි ඒක හොඳයි. කියලා කියනවා උඹේ ගුරුනාංශට මෙහෙම මොනක්වත් නොකර පැය වරු දවස් කීයක් ඉන්න පුළුවන්ද? ඉතින් බුදුජානනාංශයන හත් දවසක් ඉන්න පුළුවන්ද බෑ. හය දවසක් පස් දවසක් හතර දවසක් තුන් දවසක් දෙදොහක් එක දවසක් වරු භාගයක් බෑ පැයක් විතර ඉන්න පුළුවන්. ඒතර බුදු ඥානසේ සඳහන් කරලා තිනවා ඒත් එක බලනකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දවස් 7ක් මොනම දෙයක්වත් නොකර එක තැනක ඉන්න ඒක තමයි මන ඒක තමයි දක්ෂකම කියලා කියන්නේ. දැන් කියනවා මට නිරෝධ සමාප්තියට සමවැදුනොත් දවස් 7ක් මොනම දෙයක්වත් නොකර ඉන්න පුළුවන්. ඒ නිසා ඔතන තියෙනත් එක බලනකොට දවස් හත ඉන්නවා කියන එක කොච්චර වීරක්‍රියාවක්ද කියලා. ඒකල බුදු ජානන්සේ කියනවා මම දවසක් ගමනක් යනකොට කුකුරුණියා ගෝයන් කපලා මම පිටුරු මඬුවකට ගිහිල්ලා භාවනා කරා. භාවනා කළා නැගිටිනකොට මුළු එකෙත් ආයෙ වරලා සෙනඟ පිළිලා මෙන්න කලගෝසාවක්. පස්සේ ඒ පිටුරු මඬුවේ ඉස්සරහා එහාට සක්මන් කරනකොට මිනිස්සු පුදුම විදිහට කැළඹිලා කුබරට ගිහින් ඊළඳාරි කරා තලැවලු මොකද මේ කියලා. ඊට පස්සේ කිව්වලු එන්න මුර්ග සම්බැස්සක් වැස්ස එන ගැව්වා නියොන් සහෝදරයෝ දෙන්නෙකුට හෙන වැදුනා අරක් බාන් දෙකම මැරලා ගියා දැන් මේ මුළු ගවම කැළඹිලා මේකට ඇවිල්ලා තියෙනවා කියලා ඊට පස්සේ අවුල පුතු යනසේගෙන් ඔබතුමා කොහෙද හිටියේ කියලා මං හිතියේ මේ පිටුරු පැලේ තමයි කියලා නිින්ද ගිහිල්ලා දීටි කියලා අවුල නෑ අවදියෙන් හිටියේ හැබැයි මේ කිසිම වැස්සක් වැස්සා හෙන ගැහුවා දහවදරෝ දෙන්නෙක් මැරුණා මොනම දෙයක්වත් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ තරමටම ලෝකේ තියෙද්දී අනිත්‍ය ප්‍රතිපදව විඥානය පාත්තන්න පුළුවන්. ඉතින් අපිට වෙලා තියෙන එහෙම දෙයක් වෙච්චාම කෑකොසම් ගහන්නට උගන්ලා තියෙන්නේ. එහෙම කෑකොසම් ගෑවේ නැත්තම් නඩු. එහෙම කරදරයක් වෙච්ච ලාක දැකලා කරබන් හිටියොත් නඩු. ඉතින් බුදුජානනාංශයේ මේ උගන්නන මේ ක්‍රමයේ හැටියට මේක නිකන් ඇඳිල්ලක් වගේ තමයි පේන්නේ. යමක් නොකර නිකන් ඇඳිල්ලක් වගේ පේ නමුත් කරන්න උත්සාහ කරන බෑන්ඩ අපේ ඥානයක් ඥානයක් පාසා සෛලයක් සෛලයක් පාසා හිතවිල්ලක් හිතවිල්ලක් පාසා අපිව කලබල. ඒක දැනගෙන මගේ පෞරුෂත්වය කියන්නේ මගේ වීරිය කියලා කියන්නේ මගේ වීරත්වය කියලා කියන්නේ ඒක දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ඒක ඇහුණට නැහැ වගේ ඉන්න පුළුවන්. ඒක දැනුණට නොදැනුණා වගේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මලමිණියක් වගේ ඉන්න පුළුවන්. මෙන්න මේක විස්තර කරලා දෙනකොට වීරිය සහ සති අතර තියෙන අමතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි සම්බන්ධයේ වැදගත්ම දේ මේ සම්බන්ධව තියෙන මේ දර්ශනය. නැත්නම් සම්මා දිට්ඨිය. අපි පෞල් කන ජීවිතයක එහෙම නැත්නම් පෘථග්ජන ජීවිතයක් ගත කරනකොට අපි කොච්චරක් දෙයක් දැකලා කලබල වෙනවද ඒ වෙනුවට කලබල නොවීමේ හැකියාව දක ගන්න පුළුවන් ක්‍රමයක් එක බලනකොට කියනවා කලබල වෙන ගතිය සුනඛාවලෝකනේ කියනවා කලබල නොවන ගතියද කියනවා සිංහාවලෝකනේ කියනවා සුනඛාවලෝකනේ කියන්නේ බල්ලගේ වැඩි සිංහාවලෝකනේ කියලා කියන්නේ සිංහගේ වැඩි බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලයි ගල දිගේ දුර ගිහලා ගලහපනවා. ගොරෝ ගොරෝ ගලහපනවා. සිංහෙකුට ගලක් ගැහුවොත් ඌ එමෙහෙට බලනවා ගල වැටිච්ච තැන නෙවෙයි ගල ආපු තැන බලනවා. එයා ඉවර කෙරුවට පස්සේ ආයෙ ගල් ගහලා ඉවරයි. මේ දෙක අතර වෙනස තමයි මේ සතිය සහ වීර්ය අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් අපි පුරුදු වෙලා තියෙන බල්ලෙකුට වගේ තමයි අපිට ගලක් ගහන්න ඉස්සලා අපි කලබල වෙනවා. කලබල අහලා පහින් නැත් කලබල කරගන්නවා. ඒකට අර ගල ගහපු අහංසාවගේ වෙන්න තියෙන ඔක්කොම සිද්ධිය වෙලා ඉවරයි. ඒ වෙනුවට මේ කොහෙන්ද මේ ගල එන්නේ කියලා බලන්න නම් ගහපු දන පැත්තක දාලා මුලට හැරිලා බලන්න සිංහාවලෝකනයක් කරන්න කොච්චර අමාරුද අපි මේ කියන ශිෂ්ටාචාරය නිසා අපි මේ දැන් හදාගෙන තියෙන ක්‍රමේ නිසා නමුත් බුදුචානන්ද කියන්නේ බල කොච්චර ජාති පුරුදු කරත් අරක උප්පත්ති ජම්ම දායාදයක් අපිට තියෙනවා නොසලී සිටීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා තල් ගහක් යට බුදියාගත්ත හාවා. බෙලි ගහක් යට බුදියාගත්ත හාවා. වැටිච්ච තල්ලත්තක් උඩට බෙලි ගෙඩිය වැටිච්චාම ඒක උඩ ගිහිල්ලා වැටිච්චාම උගේ මොළයට මතක් වුණේ අහස කඩා වැටෙනවා කියලා. ඉති උදුවන්න ගන්න. ඉතින් දුවනකොට හාව ටිකයි මේ මිනිහ ටිකයි හාව අහිංසක මිනිස්සුන්නේ දුවන්නේ දේශපාලන වාසියක් ගන්න නෙමෙයිනේ. ඉතින් උන් අනුන් එනවා පිටිපස්සේ. නියමෙන්නත් වෙනවා. ඒක උඩින් ඊට ඇයත් වෙනවා. ඊට පස්සේ හැම සතෙක්ම ඇවිල්ලා අන්තිමට අලිය බව කැලේ කඩාගෙන දුවනවා. ආනකොට මොකද කියන්නේ මේ අහස කඩා වැටෙනවා බේරෙන්න දුවනවා. මේ සිංහයා නැතර කරලා අහන කොහෙද බලව දුවන්නේ කියන්නේ. එකෙකුට ඔක්ක සිංහයාට උත්තර දෙන්නවත් හදිසියක් නෑ රාලහාමි බල කතා කරගෙන ඉන්න විදියක් නෑ මේ අහස කඩා වැටෙනවා තෝ දැක්කද නෑ මං නම් දැක්කේ නෑ මට මේ මීහරකා කිව්වා ආ ඌගෙන් අහනෝ තෝ තෝ දැක්ක නෑ මට ගෝණ කිව්වා. ගෝණ කතා කළා නේද? ඒකට මොහා කිව්වා. ඉතින් අල්ලට වන්න හා බබේ ඌලනවා. ඊට පස්සේ තෝ දැකද එහෙමයි හාමුදුරනේ කොහෙද අන්න අර දිශාවේ පැත්තවත් බලන්න බෑ හීන් দাঁඩි දානවා යන යන්න ඉස්සරහට කියලා කිව්වට පස්සේ දැන් හිමීට හිමීට හිමීට හිමීට දැන් අර කට්ටියත් එක්ක යනවා ගිහිල්ලා බැලුවට පස්සේ කෝ අහත කඩ වැටලා අද තියෙන ජනමාධ්‍ය ඔච්චරයිනේ අද ජනමාධ්‍යයෙන් ගෑණියෙක් පිරිමේක් කරන්නත් පුළුවන්. ආණ්ඩු පෙරලන්න පුළුවන්. ඕඩම ජඩ වැඩක් කරතයි. මොකද අපි කිසිම කන කම දෙයියාවක් නැහැ අහපු දෙය gediy පිටින් කරනවා. ඒව කැළඹෙන ලෝකයක කලමන ලෝකයක තමන්ට නොසලී සිටීමේ හැකියාව උත්සාහ කරන්න හෝ වීරකම තිබිලා බෑ වීරත්වයේ කියන එක තියෙන්න ඕන. ඒ වීරත්වය ඕන කරලා තියෙන්නේ මේ ගඳු කඳු පෙරලන්න ගස් පෙරලන්න නෙවෙයි. හෙල්ලෙන්නේ නැතුව ඒක තැනක නිකන් ඉන්න. ඕනේ කෙනෙකුට අභියෝග කරන්න බෑ. එයා උඩට නැතුම්, පාතරට නැතුම්, වට්ටක් කර නැතුම්, කසුරු කසුරු නැතුම් ඔක්කොම දන්නවා ඇති. හෙල්ලෙන්නේ නැතුව පොඩ්ඩක් ඉඳගෙන ඉන්න බලන්න කියන්න බෑනේ. ඉවරයි. කාටවත් බෑ. බුදුජානනාංශයේ පෙන්වන්න තියෙන ඔක්කොම ඍතු ප්‍රාතිහාර පාණ්ඩත් පුළුවන් නතර වෙන්නත් පුළුවන්. ඒ නිසා සතිය පිහිටුවා ගැනීම සඳහා මේ යන්ත්‍රය පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරන එක. ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඉලෙක්ට්‍රික් ජෙනරේටර් එකක් අරගෙන බලන්නයි කියලා. ඒක එක පැත්තක පෙට්‍රල් හරි ඩීසල් හරි එන්ජින් එකක් තියෙනවා ඒක 1500ක වේගයෙන් කරකිනවා. එහා පැත්තේ ඩයිනමෝ එක තියෙනවා. ඉතින් මේක වැඩ කරද්දි පරීක්ෂා කරන්න බෑනේ. ඒක වැඩ නතර කරන්න ඕනේ පරීක්ෂා කරන්න නැත්නම් කරට එක වදිනවා. එනිසා මේ මෙතන තියෙනවා තල්ලු කරන පැත්තක් තියෙනවා වැඩ කරන පැත්තක් තියෙනවා. මේක මේ මේ විදුලිය ප්‍රභාවය උපදින හැටි දකින්ද මේක නතර කරන්න එපායි. අපිට බැරි ඒකනේ. අපිට මේ යන වේගය නිකන් හරියට කන්දක් පල්ලේ පෙරලිගෙන යන ගලක් වගේ මොන්නේ જાති කරන්න නතර කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි මානවය විසින් ඇති කරපු මේ ජවය එක පුද්ගලයෙක් විසින් නැත කරන්න හදනවා වගේ තමයි මේක පේන්නේ. මුළු මානවයම කෙරුවේ අනවශ්‍ය වේගයක් ඇති කරගත්තා. අපි ඔය ටෙන්ෂන් කියලා කියනවා ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියනවා පැනික් කියලා කියනවා ඔක්කොම වෙලා තියෙන්නේ අනවශ්‍ය වේගයක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා උපදින උපදින දරුවා උපදින්නේ ඒ කාලකන්ණි ලෝකෙට. ඒ මොකද ඒ දරුවා හිතනවා මේක තමයි සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් ඒ නිසා ඒ දරුවට වෙන දෙයක් පෙන්වන්න කෙනෙකුත් නැහැ නේ. ඊට පස්සේ ඒ දරුවා ඒ දරුවගේ දරුවට පෙන්වන්නේ තොච්චරම තමයි. දැන් අපේ પરම්පරාවේ පොඩි වාසියක් තියෙනවා. අපි අපේ අම්මලා තාත්තලා අත්තලා පුත්තලා දැකලා තියෙනවා. උන්දලා කොච්චර ලස්සනට තැම්පත් ජීවිතයක් ගත කරාද කියලා. ඒ වගේම දීර්ඝායුෂ වුණාද කියලා. ඒ වගේම පරිසරය දූෂණය කරේ නැද්ද කියලා. ඒ වගේම මිනිස්සුත් එක්ක සුවදකමක් තියාගෙන හිටියද කියලා. අපි මේ ආර්ථික දේශපාලන වශයෙන් නම් උන්දලට වැඩි ඉතරහින් තමයි ඉන්නේ. හැබැයි වලිගය හපාගෙන ඉන්නේ. ඉතින් කියනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා ඉතින් කියනවා වලිගය ගසා දාලා. හපන්න නැතුව හිටපන්. වලිගු රින්ද ගත්තාම කොනා රිදෙනවනේ. නැන්ද වලිගය හපා ගත්තාම රිදෙනවනේ. ඒක හපන්න නැතුව හිටපන්. මොන විදියෙන්වත් බෑ ඒක උරුමේ. අප්පා මේ සෙනගත් එක්ක ඉන්නකොට වලිගය අයියෙන් හපාගෙන ඉන්න ඕනේ කියලා ඉතින් හපාගෙන ඉන්නවා. ඉතින් සෝරි කියලා හිතනවා. මොනව කරන්නේ? ඉතින් ඒ වීර්යයයි මේක නැවතිල්ලේ slowly mindfully silently කරනකොට සතිය පිටවන තියෙන වාසිය ගත්තාම පුදුමාකාර වෙනම තියටර් එකට ගන්න ඕන කෙනා මේ වේගය පොඩ්ඩක් නතර කරන්න. ඒක තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. ඒවට තමයි අරණ්‍ය සේනාසනය කියලා කියන්නේ. ඒක මේ මනුස්සයා මේ තියටර් එකට ගන්න ඕන. අරණ ඩිසින්ෆෙක්ට් කරලා දවස් ගාණක් යන්න ඕනේ මේක පොඩ්ඩක් නතර කරලා නතර වුණාට පස්සේ අවධානය දෙගුණ කරන්න ඕන. නතර කරනකොට බලාන ඉන්න එක නතර කරනව නෙවෙයි. නතර කරන වැඩේ වේගය අඩු වෙනකොට නැත්නම් ඉන්ද්‍රිය සංවර වෙනකොට අවධානය වෙනදට වඩා අප්‍රමාද උත්සන්න ආසන්න කළ බැලුවොත් තේරෙන පටන් අර ගන්නවා මේ සතිය කියන චෛතසිකය උපයන්න නෙවෙයි තියෙන්නේ ඒකට මුල් තැන දීම විතරයි තියෙන්නේ. ඒක නිසා නායන් ධම්මෝ මුට්ටසතිස උපත්ථිත සතිස්ස සතිස්ස සතිස්සයම් බික්කවේ උපත්ථිත සතිස්සයම් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටසතිස කියලා කියනවා. එළඹ සිටි සිහි ඇති කෙනාටයි ධර්මයේ තියෙන්නේ ධර්මයේ මුලා සතිය මුලා වෙච්ච කෙනාට නෙවෙයි. ඒ නිසා සතිය නැති කතාවක් නෙවෙයි මේක තියෙන්නේ. උපත්ති ඉඳලම සතිය තියෙනවා. අපි කවදාකවත් අපේ ජීවිතයේ සාර්ථකත්වයට සතිය ඉස්සරහින් තියලා නැහැ. අපි ඉස්සරහින් තියලා තියෙන අනිකුත් নানা ආකාර චෛතසික. ඉතින් මේ චෛතසික පිළිබඳව පොතේ තියෙන කරුණු යම් ප්‍රමාණයකට හදාරපු ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා විශේෂයෙන්ම අපි ශ්‍රද්ධා වීරිය සමාධි ප්‍රඥා වගේ චෛතසික ආගමනුකූල එකන ඉදිරියෙන් තියා ගන්නවා. ඒ හරි විචිත්‍ර චෛතසික නැත්නම් විචිත්‍ර පෞරුෂත්ව කියලා කියනවා. ඒගොල්ල වැඩ පෙන්නන කට්ටිය. නැත්නම් සෝබනකාරයෝ. එනිසා සද්ධාව, වීර්ය, සමාධි, ප්‍රඥා චෛතසික වලට තමයි අපි මේ දඟලන්නේ. නමුත් කිසිම කෙනෙක් සද්ධාව වේවා, වීර්ය වේවා, සමාධිය වේවා, තමා ප්‍රඥා වේවා හදිස්සියකදී උදව් කරන්නේ අපට. හදිස්සියකදී අපි හරදාන. සතිය විතරක් එච්චර විචිත්‍ර පෞරුෂත්වයක් නෙවෙයි තියෙන්නේ බොහොම නිකන් උදාසීන ගතියක් තියෙන්නේ ඇතුළට තමයි ಗುಣ බබලන්නේ වැඩේ බාර දුන්නොත් එහෙම නැත්නම් නායකත්වයේ දුන්නොත් සතියට සතිය විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ අමලියකදී කරදරයකදී අරියාදුවකදී සතිය වහාම ඉදිරියට ඇවිල්ලා ඒ සතිය වඩපු එක්කනාට අරසාව දෙනවා ඒ නිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා බුදුජානනාංශයේ කරන කතාවම හිතන උඹ දෙලේ දන්නවයි කියලා ඒක බුරුම භාෂාවේ ස්වාමීන් වහන්සේ ලෝගන්නේ ඔබ සති ධර්මයේ ආරසා කරනවා නම් ධර්ම විශ්ව ඔබ ආරසා කරාවි. සති ධර්මයෙන් තොර අනෙක් ධර්ම ආරසා කරන එක නරකයි කියන්න බෑ. නමුත් ඒක කවදාකවත් අනතුරුකදී අබැග්ගකදී අමලයකදී උදව් කරන්නේ නැහැ. ඒක නිසා අපි මේ උපදවා ගත යුතු දෙය කියලා සතිය උපදවන්න නෙවෙයි මේ කතා කරන්නේ. මේ සතිය පෙරමුණේ තබා ගන්න එක. ඒ පෙරමුණේ තබා ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන තැනක් අපි ගත්තොත් අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංකං පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා සතිය පෙරමුණේ තබ පරිමුඛේ තබාගෙන කියලා. ඉතින් මේකට අර්ථකතන දීමේදී තිබිච්ච කුසීත ගතිය නිසා සතිය පෙරමුණේ අභිමුඛයේ පරිමුඛං කියන එක මුඛයට උඩින් කියන එක තමයි අපිට අර්ථය දීලා තියෙන්නේ. පරිමුඛං කියලා කියන්නේ නාසිකාග්‍රසෝ උඩුතොලේ කියන එක තමයි අපිට අර්ථ දීලා තියෙන්නේ. ඒ කියන්නේ ආනාපානේ විතරමයි ඔය කතා කරන්නේ. ඒකට පිම්බීම හැකිලින් බැලුව සතිය මෙතන තියාන බෑනේ. සක්මන් කරනකොට සතිය මෙතන තියාන බෑනේ. ඒක නිසා අර්ථකතන දෙන ඥානපෝනික ස්වාමීන් කියනවා සතිය පරිමුඛය කියලා කියන්නේ ඉදි නායකත්වයේ දීලා සතියට මුල් තැන දීලා කටයුතු කරන්න කියන එක. ඒක මේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරනකොට ලංකාවේ කියවෙන්නේ නැහැ. ඒකට අර වගේ අර්ථකථනයක් දෙනවා. මොකද කාලයක් අපි මේක යට ගිහිල්ලා අපි ළඟ. ඒ කොච්චර අර්ථකථන නොදුන්නත් එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල අර්ථකථන නැති වුණත් මේ ඊටාම පුංචි ළමයකට පුළුවන් නම් කියලා දෙන්න සතිය කියන්නේ මොකද්ද කියලා. ඒ දරුවා ඒක කෙරුවොත් ඒ දරුවට ඕනම කෙනෙකුට වැඩිය ඒක ආරස්සාවක් සලසනවා රක්ෂණයක් සලසනවා ධර්ම ආරක්ෂාවක් වෙනවා. නමුත් මේ කියලා දෙන ඉතින් දෙමාපියෝ දන්නේ නැහෙනි. කිසිම දෙමාපියෙක් මන් දැකලා නැහැ. ඒ විතරක් නෙවෙයි. දෙමාපියෝ නම් කමන්නේ නැහැ. ආමුදුරු දන්නෙත් නැහෙනි. අපි ගිහිල්ලා ඇහුවොත් මේ මොකද්ද සතිපට්ඨානය කියලා හාමුදුරු දන්නෙත් නැහැ. ඉතින් කවදද මේක ගිලි උනේ? අපේ ස්වර්ණමය යුගයක් තිබුණා අනුරාධපුර පොළොන්නරු යුගයේ අනුරාධපුර යුගයේ කිසිම හාමුදුරු කෙනෙකුට ඇඟිලි දික් කළා කියන්න බැරිලු මුන්නාංශ ආර්යයන් වහන්සේ නමක් නෙවෙයි කියලා. හැම ස්වාමීන් වහන්සේ නමක්ම මාර්ගඵලවලටපත් වෙලා. පින්ඩපාති ලබා ගන්නකම් කැඳ ටික වන්දලා ඉන්නේ ආසන ශාලාවල් ගමක් ගමක් ගාන තිබුණා. ඒ කිසිම ආසන ශාලාවක් පෙන්නලා කියන්න බැරිලු මෙතන ඉඳගෙන රහත් වෙච්ච නැති ආසන ශාලාවක් තිබුණයි කියලා. ඒ තරම් වැඩ තිබිලා තියෙනවා. ඒ අවුරුදු 1000ක් විතර යනකම් බුද්ධ ශාසනයේ තිබිච්ච මේ සතිය පෙරමුණේ තබාන ගිය ගමනත් දැන් අද වෙනකොට මෙච්චර මේ අසත්‍යමත් වීමත් අතර මහ විශාල මේ මිසිං ලින්ක් එකක් තියෙනවා. අල්ලා ගන්න බැරි කැලලක් තියෙනවා. ඒක ලංකාවේ ඉතිහාසෙ විතරක් නෙමෙයි බුරුම ඉතිහාසෙ බැලුවත් තායිලන්ත ඉතිහාසෙ බැලුවත් පේන හැබැයි ප්‍රධාන වගකීම තියෙන ලංකාවේ. ලංකාවෙන් තමයි ඔක්කොටම බුද්ධ ශාසනය නැවත නැවත ගියේ. ඉතින් මේක බලනකොට පේනවා මේ සතිය බහා තබලා අනිකුත් මේ පූජා විදිසා දේවල් වලට එන්න විදේශ ආක්‍රමණ තුනක් අපට සිද්ධ වුණා. අපිට බැමිණිටියා සාය කරකොල සාය ආදි වශයෙන් විශාල වශයෙන් ලංකාවට මේ මිනිස් ජනගහනේ නැති වෙන මට්ටමකටකන් ස්වභාවික ව්‍යසන වෙලා තියෙනවා. අන්නේ නිසා අපි මේ බුද්ධාගම කියලා මේ රැකගෙන ආවට ඒකේ ඇතුළේ තිබුණ මේ ඕජාව ඒ රසවත් කොටස් කිලිලා තියෙනවා. අපි මෙතන ඇති ඒ නිදහසේ ලැබෙන්න ඉස්සෙල්ලා හිටපු කට්ටිය ඒ නිදහස ලැබෙනකොට ඒ කියන්නේ 2500ට කිට්ටු කරලා 1940ට 56 අතර මේ ඇති වෙලා තියෙන මා පුදුමාකාර ග්‍රහ යෝගයක් ඒකෙදි 1948 ඉඳලා 56 දක්වා කාලෙදී පුළුවන් තරම් උත්සාහ කළ තියෙනවා රජය මහ ජනතාව නැත්නම් ජන විඥාණය අර බුද්ධ ආගමේ තියෙන අඩුපාඩුක සකස් කරලා නිකන් මනමාලිය සකස් කරනවා වගේ නාවලා සූසට බරණී සකස් කරලා ඌරුවට නගන තට්ටුවට වගේ හදලා තියෙනවා. නමුත් සතිය තිබිලා නැහැ. සතිය කියන සතිපට්ඨානය කියන එක භාවනා තිබිලා නැහැ. 56 දී තමයි ඔය වෙච්චි নানা ප්‍රකාර පූජා විදි නැත්නම් උත්සව, ජාතික උත්සව පවතිද්දී මේ නැවත සතිපට්ඨානය ගැනලා පිළිහිටීමේ කටයුත්ත බුරුම රටින් මෙහෙට ආපු එක ඔය අතරමැද සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වුණාට පස්සේ මේක හරියට තේරුම් ගත්ත පඬිත කොල්ල ඒ අනවශ්‍ය පූජා විදි පැත්තක තියලා අවශ්‍ය කරන්නා වූ මේ සතිය පෙරමුටේ තබා ගැනීම කටයුත්ත පටන් ගන්න තියෙනවා. ඒකෙදී මුල් වෙලා තියෙන්නේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඒක පිළිබඳව Forest Monks of Sri Lanka කියන පොතේ පුදුමාකාර විදිහට කැරීට ලියලා පෙන්නලා තිනවා එදා දැන් අවුරුදු 60කට ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේලා දුරදිග බලලා මේ নানা ප්‍රකාර සෙල්ලම් নানা ප්‍රකාර පූජා ක්‍රම තියේදී ඔය පොඩ්ඩක් පැත්තකට දාලා භික්ෂුන් වහන්සේලාට මේක උගන්වලා පුළුවන් තරම් මේ සතිය ඉස්සරහට ගත්තොත් ඔය අතුරු පාරවල් වලට නොගිහින් කෙලින් යන්න පුළුවන් ඒ යෝධ වීරයවන්ත මේ වැඩ පිළිවෙල දිහා බලනකොට යන්තමින් හරි එක පටන් අරගත්තා. පටන් අරගත්තාට පස්සේ අද වෙනකොට දැන් අවුරුදු 50 ඇතුළත මේකේ දැයින සතුට වෙන්න පුළුවන් ප්‍රගතියක් තියෙනවා. මේ જાතියක් වශයෙන් කතා කරන්නේ. ඉතින් ඒ ගැම්ම, ඒ රැල්ල, ඒ ඒ එන නව ප්‍රවණතාවයේ තේරුම් අරගෙන තමන්ට පුළුවන් නම් තේරුම් ගන්න. අපිටත් පුළුවන් බුද්ධ ආගම කියලා කරන්න. අපිටත් පුළුවන් සමාජ සේවාව කරන්න. අපිටත් පුළුවන් සෞඛ්‍ය සම්පන්න වෙන්න. අපිටත් පුළුවන් දර්ශන විද්‍යාව ඉගෙන ගන්න. නමුත් මේ කරන වෙලාවේදී කොහොමද මොකද්ද මේකේ මේ සීමාකාරී සාධකයේ ආසන්න කාරණාව කියලා බැලුවොත් මේ වීර්ය මේ කියන වීර්ය කියන්නේ තටමනම වීර්යම නෙවෙයි. නමුත් මේකේ තියෙන කාරණා කාරණා තේරුම් අරගෙන මේ සතියට මුල් තැන දීමේ වීර්ය කියලා මේකට කියනවා. සතියට අවශ්‍ය මුල් තැනදී මේ වීර්ය ගත්තොත් ලෝක ස්වභාවයත් ලංකාවේ ස්වභාවයත් ගත්තොත් මේ ලෝකයේ මේ සතිය පිළිබඳව අවබෝධයකින් කටයුතු කරද්දී ලංකාව නිඳ ගිහිල්ලා වගේ පේන. ලංකාවට කන් ලාවට ඇහෙනා වගේ මට හිතෙනවා. මේ ලෝකේ තේරුම් ගන්න තියෙන පැහැදිලිවම මේකේ තියෙන වටිනාකම. තීරුව ගැන හැම පැත්තෙම කතා කරනවා. කතා කරාට ඒක ලංකාවට කියලා බලනකොට ඈ මොකද්ද ඒ ඒ දර්ශනයේ මට විතර මේ දර්ශනය පේන කෙනෙක් ලෝකෙම නැහැ. ඒකට කිසියෙත්ම පශ්චාත්තාප වෙන එකක් නෙමෙයි. මෙච්චර මේ ලෝක සාහිත්‍යය කියනකොට මේ මිනිස්සු මේක ගැන මෙච්චර උනන්දු වෙලා කටයුතු කරද්දී අබෞද්ධ වෙලා බෞද්ධ රාජ්‍යයක් තියෙද්දී විශේෂයෙන්ම ඊට පස්සේ පරපීඩක ආගමක් ක්‍රියාත්මක වෙද්දී කියද්දී ලංකාවට ඒක කියලා දෙන්න ගියාට පස්සේ තියෙන කතාව බලනකොට මේ වීරිය සහ සතිය අතර තියෙන සම්බන්ධයේදී මෙතනදී යෝධ වීරියක් අවශ්‍ය කරනවා. ඒක මේ වීරත්වයක් අවශ්‍ය කරනවා මේක ඉදිරියට අරගෙන යන්න. ඒක පුද්ගලික මට්ටමෙමුත් කියන්න පුළුවන් මේ වගේ ජන විඥානය තුලිමුත් කියන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම කියනවා නම් අපේ પરම්පරාව වාසනාවන්තයි. මොකද මේ මේ පෙරලි බලන්න පුළුවන් විකල්ප තියෙනවා අපට. නමුත් ඒ තියෙති උනත් මේ කාරණාව කිව්වොත් තේරුම් ගන්න මේ කාරණාව කිව්වොත් මේකේ තමයි තීර්ණාත්මක දේ මේකමයි සීමාකාරී සාධකය කියලා තේරුම් අරගන්නවා කියන එක උනොත් නොඋනොත් අතර පුදුම වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සඳහා අවශ්‍ය කරන වීර්යය දිහා බැලුවොත් එහෙම නිකන් ඉන්නවා කියන එක පැත්තෙමුත් අපිට මේක විස්තර කර දෙහැකි. යෝධ බල යෝධ වීර්ය යොදනවා කියන එක විස්තර කරන්න පුළුවන්. නමුත් දෙකේම තියෙන්නේ ප්‍රඥා සංප්‍රයුක්ත වීර්යයක් අවශ්‍යයි. මොකද මේ පිරිසකට මේ වගේ තැනකට එන්න පුංචි වීර්යකින් කරන්න බෑ. දැන් ඇවිල්ලා ඉන්නේ. නමුත් ඒකට හරි පාරට දාගන්න එපා. ගියර් එක ඉස්සරහට දාගන්න එපා. ෆෝවර්ඩ් එකට දාන්න එපා. බෑක්වර්ඩ් දාන්න නැතුව රිවර්ස් එකට දාන්න නැතුව. දැම්මට පස්සේ සතිය තුල තියෙනවා ඊට පස්සේ වර්ධන කතාවක් තියෙනවා. තතියත් මට්ටම් 8කට දියුණු වෙනවා. එන්නේ එන්නේ අපි මේ තෙන්දි කතා කරන්නේ පුළුවන් තරම් මේ වීරියවන්තව අඩුගානේ සති මාත්‍රය ආරම්භක සතිය අල්ලලා දුන්නනම් ඒ සතිය තියෙන ගමනක් උපනයනය කරන ගතිය, කෝපනයික ගතිය පුංචි දෙයකින් පටන් ගත්තාම ඒක ක්‍රමයෙන් පැතිරෙන පටන් ගන්නවා. ඒ කියන්නේ අර ඇබ්බැහියක් නරකට යනකොට හිතා ගන්න බැරි හානියක් කරනවා වගේ සතිය කාට හරි අඳුරලා දීලා ඒක නිචපතා කරනකොට පුදුමාකාර වර්ධනයකට එන්න පටන් ගන්නවා. ඒකේ මට මතකයි බුරුමේ ස්වාමීන් වහන්සේ අපවත් වෙන අවුරුද්දකට ඉස්සෙල්ලා බණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මට සාධාරණ දෙකක් තියෙනේ බණ ඇත්තටම ඉංග්‍රීසියට පරිවර්තනය වුණාද කියලා මේ සතිය වඩන්න වහන්සිලා මහන්සිලා ගිහිල්ලා කවදා හරි ඒක අල්ලගත්තට පස්සේ යම් ප්‍රමාණයකට දිනු වෙච්ච කෙනෙකුට සතියට හිත තිබ්බ ගමන් ඒක එක හුස්මයි දෙකයි තුනයි වහාම යනවා විවේක ස්ථානෙට පුදුමාකාර ගැම්මක් ගන්නවා මුල් දවස්වල painfully slow හරිම අමාරුයි හුස්මක් දෙකක් ගන්න අමාරුයි නමුත් දිගට කරගෙන යනකොට වාඩි වෙන පමා විතරයි ඉඳපු ගමන් එකපාරටම අර ගැඹුරු සතියට යනවා ඒක සමහරුන්ට ප්‍රශ්නයක් මම මෙච්චර සටමලා ගත්ත එක දැන් කොහොමද මෙච්චර ඉක්මනට එන්නේ කියලා ඒ තරම්ම මේ සතියේ තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේ ඔය මේ වීනන්දුවේ උපමාවෙන් විස්තර කරලා දෙනවා ඒ මොනවාද මේ යවසූක සූත්‍රයේ යවහල් එහෙම නැත්නම් අපේ ලංකාවේ තියෙන කළු හීනටි ඒකේ දිගට නණ්ඩුව තිබ්බා. මේ නණ්ඩුව කියලා කියන්නේ මේ වියටේ කරරට හයි වෙන පැත්තේ අනිත් පැත්තේ දිගට පුංචි ඉදි කට්ටක් වගේ එකක් තියෙනවා. බුදුසසුනේ සඳහන් කරලා තියෙන මේ යව හාල් හාල් නෙවෙයි යව කරල යව ඇට නැත්නම් මේ කළු විනිටි වගේ අරගෙන මෙහෙම අතට ඇල්ලලා මිරිකුවොත් අර නණ්ඩු ටික සීරම සුටු සුටු සුටු ගාලා පොඩි වෙලා යනවා. නමුත් සමහර විටක එක නණ්ඩුවක් හරියට ඇලයින්මන්ට් එක හරි වුණොත් සිවිය විදගෙන, හම විදගෙන, මස් විදගෙන, ඇට විදගෙන, නහරත් විදගෙන ඇතුළට යන්න ඉඩ තියෙනවා. මිටි ඔක්කොම අහුණාට එකක් විදිනවා. ඒකේ එල්ලේ අහුණාට පස්සේ ඒ යව නණ්ඩුවට පුළුවන් ඇටෙත් දක්වම යන්න. අනිත් වගේ සතිය එල්ල වෙන්න ඕනේ. එල්ල වුණාට පස්සේ අර වීර්යයටත් මොකද්දෝ අලුත් පණක් දෙනවා. මනක් දිල මේ සතිය සහ වීර්යයකට ආවට පස්සේ කියන්න තියෙන්නේ දල වශයෙන් මෙච්චරයි ඔය ගෑනු පිරිමකමවත් ඉතුරු වෙන්නේ නැහැ. manussකම එළියට එනවා. දැන් අපිට මේ ගෑණි වල කවදාකවත් හිතන්න බෑනේ මේක ඇතුලේ manussකමක් තියෙන කියලා ගෑණිබට හිතෙන්නේ. පිරිමුටත් හිතෙන්නේ නැහැ නේ මේකේ manussකම ගියා පිරිසි පෞරුසත්වෙ පෙන්නට නටානේ. අයිතිවාසිකම් සදාහරක් කරනවා තරණ බෞද්ධ සංඝවිය හදා ගන්නවා තරණ ක්‍රිස්තියානි සංඝම් හදා ගන්නවා ගෑනු පිරිමි වලට ෆයිට් කරනවානේ මේ දෙක එකතු වෙච්ච දවසේ ගෑනු පිරිමිකමත් නැහැ සුද්ධ manussකම ඉතුරු වෙනවා බුදුන්සේ සඳහන් කරනවා සංයෝග විయోగ පරියාය සූත්‍රයේ මේ ගෑනු පිරිමි දෙකොල්ල නටන නාඩගම ගෑනියා ඒ තමන්ගේ ගෑනු ලකුණු හතක් බුදුජානක පෙන්වනවා ස්ත්‍රී කටහඬ, ස්ත්‍රී ආභරණ, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී ගමන් බිමන් ගොඩක් ලැහැති කර ගන්නවා. ඒ ඔක්කොගෙම පෙන්වන්නේ පුරුෂයෙක් පතන බව කියලා බුදුහාමුදුරු කියනවා. පුරුෂයත් පුරුෂ කටහන පුරුෂ ආකල්ප පුරුෂ ශරීරය පුරුෂ ආභරණ ඒ ඔක්කොගෙම කරන්නේ ගෑණියක් පතන බව තමයි. ඒ නිසා මේ පැතීමක් තියෙන තාක්කල් දෙන්නගේ සංයෝගයමුත් ආස්වාදයක් තියෙන තාක්කල් කවදා මේක ගැලවෙයිද කියලා. මොකද කොයි වෙලාවක හරි මේ සතියත් සමාධියත් එකතු වෙලා උද්‍යප්පේ ඥානයටපත් වුණා නම් උද්‍යප්පේ ඥානේ නැහෙනේ ගෑනු පිරිම ගම. ඔය අරමුණ ඔක්කොම ගෙවිලෙවල ඇති වෙන අර හිස්තැනට ගිහිලා ඉන්නකොට බලන්නේ ලැබෙන හිස්තැනේ තියනවාද කියලා ගෑනු පිරිම ගම. බලන්නේ හිස්තැනේ තියනවාද කියලා බාලමහලු ගතියක්. බලන්න හිතනේ තියනවාද කියලා පොතත් දුප්පත් ගතියක් බලන්න හිතනේ තියනවාද කියලා ත්‍රිපිටක ධාරීද නැද්ද කියන ගතියක් බලන්න හිතනේ තියනවාද කියලා බෞද්ධ බෞද්ධ ගතියක් මොකක්වත් නැහැ ඉතින් අපි කවදද මේ මරිකම් මෝඩකම් තකතිරුකම් අතහැරලා මිනිස්සෙක් වෙන්නේ හිතනවාද පුළුවන් වෙයි කියලා මානවයිජ වාසිකම් පිළිබඳ කොමිසමට මේක ඇති කරලා දෙන්න පුළුවන් කියලා කද්දාකවත් බෑ වීර්යයි සතියයි සමාධි වෙන්න ඕනේ. ඒ දෙක ආවට පස්සේ තේරෙනවා මේ manussකම කියන එක. කොයි වෙලාවක හරි කාට හරි මේ manussකම තේරෙනවා නම් බුදුහාමුදුර ළඟ ඉඳගෙන ඉන්නා වගේ තමයි. එතෙන් තමයි බුදු ජානන්සේ වැඩ ඉන්නේ. අපි මේ පංගු peeru හදාගෙන රණ්ඩු සරුවල් කරගෙන මේ කරන විකාරෙන් අපි කියන්න හැදුවට මේ මූලධර්ම වාදයක් සරුවචනාසිට කිට් වෙන්න අමාරුයි. සරුවචනාසිට කිට් වෙන්න නම් මේ වීර්යයි සතියයි දෙක ඒකට කියනවා ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සම කිරීම කියලා. ඔක්කොම එක දිශාවට යන්න ඕනේ. ගියාට පස්සේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමට අපි බැහැගත්තට පස්සේ ඒ අත්දැකීම විචාර කරන්න බෑනේ කාටවත්. මම දැන් මෙතන ඉන්නවා කියන එක ඉන්නේ ප්‍රත්‍යක්ෂණය කරාට පස්සේ ඉතින් කියන්න තියෙන්නේ ගෑනු කෙනෙක් කොතන ගියත් ඔය අත්දැකීමයි. පිරිමි කෙනෙක් කොතන ගියත් අත්දැකීමයි. අපරාධකාරයව කොතන ගියත් ඔය අත්දැකීමයි. සාන්තුරයව කොතන ගියත් ඔය අත්දැකීමයි. බුදු දානසෝතෙන් ගියත් ඔය අත්දැකීමයි. එනිසා අපිට අවශ්‍ය නම් මේ මා විශාල 84000ක් ධර්මස්කන්ධය එහෙම නැත්නම් මේ කල්ප කෝටි ගණන් තියෙන කාලය නැත්නම් මේ දේශය එක චිත්තක්ෂණයකට ගණ්ඩ අපිට ඒක ගණ්ඩ පුළුවන් බව තේරුම් ගත්ත දවසේ නැත්නම් ඒක කාට හරි රන්කිරි කට ගාලා දුන්න දවසේ ඒ මිනිස්යාගේ ජීවිතය එතනින් තමයි පටන් ගන්න. එතකම්ම අපි කරන්නේ කුට්ටි කඩා ගන්න එකනේ. මේ මගේ කොටස වෙන් කර ගන්න හදන එකනේ අරූට ඉස්සලා මගේ කොටස ගෙට හදනවා. ඉතින් එතකොට ওই වීර්ය සහ සති අතර කිසිම ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඒ දෙක සම්පූර්ණ දෙපැත්තකට ඇඟිලි පහ දික් කරපුවාම මේ ඇඟිලි පහේ ඇඟිලි දික් වෙලා තියෙන පස් දිශාවකටනේ. මේක සද්ධාව කියලා කියනවා සුලංගිල්ලට වීර්ය කියලා කියන මේ ප්‍රඥාව කියලා කියනවා මාපටගිල්ලට වීර්ය කියලා කියනවා දබරගිල්ලට බෙදගිල්ලට කියලා කියනවා සමාධිය කියලා සතිය මැද පස්පලකදී මේක ඔක්කොම එක තැනකට යොමු වෙච්චාම ඒකට කියනවා ඉන්ද්‍රිය සමානතාවය කියලා. ඒක manussත්වයේ ඉක්මවනවා. මේ නන්නත්තර වෙච්ච හිත දිශාගත කරනවා. ඒ කියන්නේ අසමාහිත එහෙම නැත්නම් අවිදිත චෛතසික ටික දිශාගත වීම තමයි ඊගාට බුදුසසුනේ සඳහන් කරන සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මෙව ඇවිස්සුනොත් මේ ධර්ම ඔක්කොම එකිනෙකා කාකුටා වැටෙනවා අපි මේ ධර්ම තේරුම් ගන්න වීර්යය සහ සතිය තේරුම් ගන්න ලයින් කරපු ගමන් යකඩ කෑල්ලකට කාන්දමක් අතුල්ලලා අතුල්ලලා යකඩ අංශු ටික දිශාගත කරපු ගමන් ඒක යකඩයක් කාන්දමක් වෙනවා. ඒක ඊට පස්සේ ඇදෙන්නේ උතුරටම තමයි. බරේ වෙනසක් වෙන්නේ පහට වෙනසක් වෙන්නේ හොයන්නත් බෑ. ඉතින් ඒකට ලස්සන උපමාවක් තියෙනවා මේ මේ කියලා ඉතින් බැනුම් අහනවා තමයි මම කරන්න දෙයක් ඇත්තේ නෑ. ඒ යකඩ කෑල්ලක් අරගෙන තව කාන්දමකින් මෙහෙම අතුල් අතුල්ලා හිටියොත් අර යකඩ කෑල්ල ටික ටික අතුල්ලන අතුල්ලන වාරේ කාන්දම් වෙනවනේ. ඒක බිම දැම්මත් ආයේ කාන්දම් නැති වෙනවා. රත් කෙරුවොත් කාන්දම් ගතිය නැති වෙනවා. ඒ නිසා අපි ඒක කරගෙන යනකොට යකඩ හෙල්ලෙන්නේ නැතුව තියන්න ඕනේ. ලස්සනට ඒක වේගයක් දෙනවා. ඒක වේගෙට ක්‍රමයට කාන්දම අතුල්ලනවා. ඒක හොල්ලන්න පෙරලෙන්න ගියොත් ආයෙ නැති වෙනවනේ. ඒක තමයි අපිට මේ භාවනා ජීවිතේ ඉඳලා වෙන ජීවිතෙට ගියම නැති වෙනවා. මේට වෙඩි ලස්සන උපමාවක් තියෙනවා. අපි යකඩ කුඩු ටිකක් අරගෙන ටෙස්ට් ටියුබ් එකට දාලා යකඩ කුඩු ටිකක් අරගෙන වීදුරුණලයකට දාලා කාන්දමක් ඇතුළේ බොහෝම ඉක්මනට කාන්දම් වෙනවා. පොඩ්ඩක් හොල්ලපු ගමන් 100%ක්ම නැති වෙනවා. ඔය තමයි පෞල්කාරයන්ගේ හැටි. කොහොම ඉක්මනට කාන්දම් කරන්න පුළුවන් හැබැයි යකඩ මේකට හොල්ලපු ගමන් අර තිබුණ කාන්දම් ගතිය කොහෙ ගියත් දන්නේ නැහැ. යකඩේ කාන්දම් කරන්න අමාරු හැබැයි හෙල්ලුවාට අර තරම් ඉක්මනට යන්නේ නැහැ. ඒක නිසා මේ භාවනා වැඩමුළුකදී අපි කරන්නේ යකඩ කුරු ටිකක් ටෙස්ට් ටියුබ් එකට දාලා දෙසරක් විතර අතුල්ලා පෙන්නන දැන් බලන්න මේක උතුරු කට්ටුවට ආන්සර් කරන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ කියනවා බලාපන් වැඩ කරේ ඉතින් අපි අයියලා වගේ පෙන්නනවා ඔබ. මේක පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් ඊට පස්සේ කියන ඔයිට වැඩි අමාරුයි යකඩ කෑල්ලක් කුට්ටියක් කරන හොල්ලන්න නැතුව තියලා කාන්ද මාතුල නිසා කොන්තරත් එක බාහිර අරගෙන කැමැතිනම් ගත්ත වැඩ පිළිවෙල දිගට කරන්න. කරන්න කරන්න කරන්න accumulation කියලා experience count වෙනවා කියලා එකක් තියෙනවානේ. එතකොට experience count වෙනවා. අර වීදුරු යකඩ කුඩු ටික බොහොම ඉක්මනයි පෙන්වන්න වැඩ පෙන්වන්න පුළුවන්. හැබැයි හෙල්ලපු ගමන් නැති වෙලා යනවා. රත් කරපු ගමන් නැති වෙලා යනවා. බිම් වැඩිච්ච ගමන් නැති වෙලා යනවා. ඉතින් මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? යකඩේ සහ කාන්දමේ අනුදිශාගත වීම විතරයි තියෙන්නේ අවිදිත සහ විදිත කියනවා එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහය සහ ආකූල ප්‍රවාහය කියලා කියනවා දැන් අනාකූල ප්‍රවාහයකින් ජල විද්‍යුත් ඇති කරන්න බෑ. ආකූල ප්‍රවාහය අනාකූල කරන්න ඕනේ ඒක. එතකොට මේ ජෙට් එක හදාගත්තට පස්සේ ඒක ඉම්පෙලර් එකට දාපුවම ඒක කරකවන්න පුළුවන් ගානට 1500ද 500ද ඕනේ වෝල්ටේජ් එකට යන්න පුළුවන්. ඒ නිසා මේ වතුරේ තියෙන දන්නත්තර ගතිය හරියට දිශාගත කෙරුවොත් ඊට පස්සේ ඒකෙන් ජල විදුලියක් හදාන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ළඟ තියෙන මේ චෛතසික ඒක නිකන් යකඩ කැලලක් වගේ. ඒ කිසිම දිශාගත වීමක් නැහැ. ඒ නිසා ඒක මැදින් එල්ලුවාට උතුරට හැරෙන්නේ නැහැ. මේක කල්යාණ මිත්‍රික ඇසුරු කරනකොට සද්ධර්මයේ ඇසුරු කරනකොට නැත්නම් කාන්දමක් ඇසුරු කරනකොට නිජපතා අරක දිශාගත වෙනවා. දිශාගත වුණාට පස්සේ ඒක බලන්න පුළුවන් නෝලක් දාලා එල්ලපුවාම කොච්චර පයින් ගැහුවත් කොච්චර එහෙම කරත් නතර වෙච්ච ගමන් උතුරටමයි යන්නේ. ඉතින් ඒක Tamanට වැටහෙනකොට තේරෙනවා මේ ආවට ගියාට දුවදුව පැන පැන මේක කරන්න බෑ. ඒ දුවදන පැන පැන කරන වෙලාවදී අපි නිදර්ශන සහිතව පෙන්නලා දෙනවා මෙන්න මෙහෙම කරලා බලන්න පුළුවන් බව පේනවා. නමුත් ඊට පස්සේ ඉතින් කැසපට ගහගෙන ඒකටම යෙදිලා කරන්න ඕනේ. කරනකොට අරක මෙතෙක් කරපු දේ ඊගාවෙකට මල් මාලයකට මල් ලැබුණා වගේ එකතු වෙන්න පටන් ගන්නවා. එකතු වෙන තමයි තියෙන අදින්නෙම කල්යාණ මිත්‍රෙක් ගාවට තමයි. ඒක ඇදෙන්නෙම සත්පුරුෂය සද්ධර්මයට තමයි. අර මෙතෙක්කල් විවිධාකාර කාම භෝගී වැඩවලට ගිය කෙනා පවා මේක උනාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා දිශාගත වෙච්ච එක සහ දිශාගත වෙච්ච නැති දෙක අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. ආකූල ප්‍රවාහය සහ අනාකූල ප්‍රවාහය අතර වෙනසක් තියෙනවා. ඒ තමයි සමාහිත සිත සහ අසමාහිත හිත කියලා දෙකක් තියෙනවා. ඔය අසමාහිත හිතට තමයි අසමජාතියකයි කියලා බණින්නේ. <laughs> මම මම අසමත් ජාතිකයෝක කියලා කියන්නේ උගේ හිතේ කියන්න බෑ කොයි අතට යයිද කියලා. නමුත් ඒකේ ප්‍රභවයේ තියෙන අවශ්‍ය කරන්නා වූ මූලික විභවයේ තියෙන. ඒක මේ පැත්තට හරවන තමයි බුදු කෙනෙක් එන්නේ. ඊට පස්සේ අසුරු කරනවා. අසුරු කරනකොට දිශාගත වුණාට පස්සේ Tamandම හිතෙනවා ඉස්සර චාරයක් නැතුව තිබුණු මේ හිත ඉන්දිය සංවරයක් තිබුණ නැතුව හිත බයලජ්ජාවක් තිබුණ නැති හිතේ පුදුමාකාර බයලජ්ජාවක් එන්න පටන් ගන්නවා. ඒක පිළිබඳව බුද්ධ ජානන්සේ දේශනා කළ තැන් දෙකක් අපිට හම්බුණා මේ විනය සාකච්ඡා කරනකොට. විනය සාකච්ඡාව අපි සංඝයාත් එක්ක ඉනකොට සඳා උදේ හතමාර ඉඳලා මේ වෙනකම් කරනවා. දැන් මේ මාස හතරේ මාස දෙකේම නැහැ. මොකද මේ මම නන්නත්තරේ විදිනවනේ. ඉතින් ඒකට විනය සාකච්ඡා නැහැ. ඉතින් විනය සාකච්ඡා කරනකොට බුදුජානනාංශ එක තැනක් කියනවා යම් කිසි කෙනෙක් බොරුවක් කියනවා නම් එයාට හතර පොලක තේරෙනවලු මේක ප්‍රകൃතිය නෙවෙයි කියලා. විනිදාය ලද්දින් විනිදාය රුචින් විනිදාය ගතින් විනිදාය භාවං කියලා. ප්‍රകൃතිය බොරුණු කියන එක අපේ. බොරුවක් කියනකොට මේක මගේ ගතිය නෙවෙයි කියලා එයාට හැඟීමක් තියෙනවා. වෙනදායේ ලද්දී මගේ ලබ්ධිය හැටියට බොරු කියන්නේ නෑ මම. මම මේ කියන්නේ ලාභෙට. දේශපාලන ආර්ථික ලාභෙට. වෙනදායේ රුචින් මගේ රුචියට නෙවෙයි. වෙනදායේ ගති. එතකොට අපි උපදිනකොටම අපේ ඩිෆෝල්ට් එක බොරු නොකියන එක. බොරුවක් කියන්න හදාගන්න තෑහෙන මහන්සිලා තිනවනේ අපි. මේ රාජකීය බොරු කියන්නේ විශ්වවිද්‍යාලවල එහෙම කියන જાති බොරු වගේ කියන්න සෑහෙන පහන්ති වෙලා PhD අරගෙන එහෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ මේ පච කියන්න. දැන් අර ඒකට පච කියනකොට මේක විනිදාය ලද්දින් විනිදාය ගතින් කියන එකත් අමතක වෙන තරමට බැහැහියට ගිහිල්ලා. පොඩි දරුවෙකුට ඒක නැහැ. පොඩි දරුවා දන්නවා මේක නෙවෙයි ට්‍රක් එක මගේ මගේ ස්වරූපේ ඍජු ගතිය. චපල ගතිය කියලා කියන්නේ හතර පොළක මල පැනලා තියෙන. අතරපොනක ඉරිපැන්නුම් මල් පැන්නුම් වෙලා. දැන් අපි බොරු කියලා කියලා පුරුදු වෙලා එක මතක නැති වෙලා. ඒසා කවදා හරි ආපහු ආපු දවසට තීරෙයි. උප්පත්ති ස්වභාවය නිහතමානී අහිංසකයි. තව එකක් කතා කරලා තියෙනවා. ඒක මම ගාක් වෙලාට බණ්ඩ සම්බන්ධ කරනවා. අපේ හිත පිටිගිය අවස්ථාවක් ගන්න. ඒක බුදුන්ස කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමකට තියෙනවා රැකිය යුතු විනය කර්ම විනය නීති රීති. ඉතින් කැඩෙනවනේ. ජීවත් වෙනකොට පොඩි පොඩි අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඒකට කියනවා ආපත්‍ති කියලා. අත්තරදි කියලා වගේ තමයි සිංහලෙන් කියන්නේ. ඒ අත්තරද්දක් වෙච්ච ගමන් ජඩකේනා අසත්පුරුෂයා ශාසනය ගැන දන්නේ නැති එක නේක වහනවා. අත්තරදක වෙච්චාම වහලා දානවා කාටවත් පේන්නේ නැති වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ ආත්මේ පිරිසුදු භාවයක් ලබා ගන්න, එයා ඉස්සල්ලාම කරන දේ තමයි ඒක නැවතත් මතක් කරනවා. මම පොරොන්දු වෙලා ඉන්නේ මේ දේ නොකරන්න. මට මම ඉතින් කැඩුනා. කියලා මේ මතක් කිරීම සරති කියලා කියන්නේ ඉම්බිල්ට් ගතියක්. ඒක අපි බොක්කෙම එන එකක්. මේ යන පාරෙන් පිටපොට ගියා. ඒ සරති කියන ගතිය භාවනා කරත් නොකරත් ආර්යයන් වහන්සේලාත් ඕනම කෙනෙකුට තියෙනවා. ඊට පස්සේ අසත්පුරුෂයා නම් වහනවා සත්පුරුෂයා විවරති විස්තර කරලා කියනවා මට අනේ මම හිතාන හිටියන මට මේ වැරද්ද වුණා. ඊට පස්සේ උත්හානි කරෝති කියලා ඒක හුවා දක්වනවා බලාගෙන ඉන්න කවුරු හරි සත්පුරුෂයෙක් හම්බ වෙනකන් කියන්නේ මම මේ ශික්ෂාපදයක් රැකගෙන හිටියා. මම ඉතින් ශික්ෂාපදේ කැඩුනා. මම මේ ඔබතුමා එනකන් හිටිය අනේ කරුණා කරලා මට මේ වෙච්ච දේ අහන්න කියලා ඊට පස්සේ ඒක දේශේති හෙලිකටෝ සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා මේ හතර පාර හතර ක්‍රමයේ දැනගත්තොත් අපේ හිත භාවනා කරගෙන ඉන්නකොට යන සද්දයකට පිට ගියා පිට ගිය ගමන් අපි මේක ගැන කලබල වෙලා අනේ මට භාවනා වැරදුනා හිත කැඩුනා කියලා කලබල වුණොත් අපිට මේක ඉන්නේ දැන් සද්දක කියලාවත් තේරුම් ගන්න බැරි වෙනවනේ. ඉන්දිය යුත්තේ නම් ආනපනේ ඉන්නේ සද්දක කියලා. මේ දෙක තේරුම් ගන්න බැරිකම තමයි අපිට තියෙන දේ. හැබැයි ඒක මේ කලබල වෙච්ච නිසා හිතේ වෙච්ච ගතියක් මිස හිතේ ප්‍රകൃතියේ ඒක තියෙනවා. මෙන්න මේකට කලබල නොවීම වැරද්දක් වුණයි කියලා කුරුස්කටේවත් අත් දාගන්න බැරුව කලබල වෙනවා වෙනවනේ මේ වැරද්දක් උනේ කියලා දැනගන්න එක සත්පුරුෂ ගතියක්. ඒක මේ සදාචාරවාදියාට කරප්පන් ආවට ඒ අපහසුර පත්‍රයට අපහසුර පත්‍රයට දෙයක් නෙමෙයි මේක. ඊට පස්සේ ඒක විවරණය කරලා ගන්න ඕනේ මම මේ මේ මොකක් නිසාද කොහොමද උනේ මේක හෙලි කෙරුවොත් මට මේක මකන්න පුළුවන්. හෙලි කිරුවේ නැත්තම් මේක පිළිකාවට යනවා. අතුලට අර්බුදයකට යනවා. ඊට පස්සේ උත්හානි කරෝදී මේක හෙලි කරනකම් මාක් කරලා තියානලා කවුරුත් දැකපු ගමන් කියනවා මගේ හිත මේකට ගියා මම දැනගත්තා ගියයි කියලා මම ආපහු මගේ මූල කර්මත්තාන්න ගත්තා අරගෙන බලනකොට මූල කර්මත්තාන්නේ ෂෝක් එකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙන්න මේකට කලබල වුණොත් විතරක් අසමාහිත මනසක් තිබුණොත් එයාට ආපහු එන්න වෙලාවකුත් නෑ අර ගියේ ගැන පශ්චාත්තාප වෙවි රාත්‍රී නිදින්ද යන්නෙත් නෑ කාපු දෙය දිරවන්නෙත් නෑ අසහනේට ආතතියටපත් වෙනවා. ඒ නිසා මේ වෙච්ච වැරද්ද ප්‍රමාණ කිරීම සහ ප්‍රමාණ කළා නැවත අර මූල ස්ථානට එන්න පුළුවන් ගතිය භාවනාවෙන් කරන එකක් නෙවෙයි. ඒක අපේ උප්පත්තියෙන් අපිට හම්බෙලා තියෙන එකක්. භාවනාදී මේක පරීක්ෂා කිරීම කරනවා. වරදින හැම වෙලාවකම බලනවා මගේ මූල කර්මස්ථානෙ ඉන්න පුළුවන් හැකියාව. හිතන්න භාවනා කරලා මූල කර්මස්ථානයක් නැති කෙනෙකුට කොහොමද මොකද්ද වෙන්නේ කියලා. සතියක් නැති කලින් නම් කරනද මූල කර්මස්ථානයක් නැත්නම් අපි මොනව කරන්නේ? නන්නත්තරේ නන්නත්තරේට යනවා. ඒ නිසා ඒ තියෙන නැවත මූල කර්මස්ථානට එන්න පුළුවන් ගතිය භාවනා කියලා හිතන්න යන්න එපා. ඒක manussත්ත්ව ප්‍රතිලාභයත් එක්ක අපිට ලැබිච්ච දෙයක්. අපි ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ අපි සදාචාර සම්පන්නව කියන මං වාඩි වුණාම මම හිත පිටුවට මේකයි කියලා අපි මූල කර්මත්තනක් හඳුල්ලා දෙනවා. හඳුනා දුන්නට උතන හිටින්නේ ගියාට පස්සේ දැන් ගියේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලකට කියලා හරියට කැඳේ ගල බේරුව වගේ කියන්න පුළුවන් නම් මොන තරම් ප්‍රබුද්ධ මනසක්ද? ඒක තමයි දක්ෂකම කියන්නේ. ඒ දැනගත්ත ගමන්ම ආපව අරමුණට එන එකත් නැවත අරමුණට එන එකත් ස්වરૂපේ ඒ ටික වෙන්නේ මේ වෙච්ච දෙයට කලබල වුණොත් වෙච්ච දෙයට පශ්චාත්තාප වෙන නිසා සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා පමාදේන කම්පතිති සති බලං පමාදේ වැටුණයි කියලා කම්ප වෙන්න එපා කම්ප වුණාට මොනවත් ලැබෙන්නේ නැහැ ඔබට කරන්න තියෙන දේ තමයි නැවත අරමුණට ගෙනත් දෙන එක මේක මේක විස්තර කරලා මේක ලස්සනට කියලා දෙන බුරුම ස්වාමීන් වහන්සේ අරමුණට හිත පිට ගියාට නැවත අරගෙන සතිය පිහිටවන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන් වෙයි අරමුණට යන්න ඉස්සෙල්ත් මගේ හිත තිබ්බේ සතියේ ඊළාට පස්සේ දැන් තියෙන සතිය කියලා යම් වෙලාවක චරිතේ සපේලා කියන්න පුළුවන් නම් ඒ අතරමැද සිදුවෙච්ච අකුසල් සියල්ලම අහෝසි වෙනවා කියන ඒක තමයි මේ ජීවත් වෙද්දී අකුසල් අහෝසි කරන ක්‍රමය. uppannanānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ න උපාදාය. ඉපදනා වූ අකුසල ධර්මයේ පවා මකා දැමීමේ ක්‍රමය. ඉතින් මේ වගේ ක්‍රමයක් අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙද්දී අපි මතක සටහන් සීරම පොඩි බඳගෙන ඊගාව ආස්පිට ගෙනියනවනේ. කරදර පොඩි බඳ ගැල පිට පටවා කරුමේ කළු ගොනු පෙරටුව බැඳගෙන මේ ජීවන මග අපි යනවා ඉතින් තකතිරුකම කාගේ තියෙන ගුණාගේ නෙවෙයි මෙච්චර මේ මකන්න පුළුවන්කමක් තියෙද්දි පොඩි දෙයක් හරි මකලා පුරුදු කරපියව පුරුදු කරලා පස්සේ තේරෙනවනේ මේක කලාව ඉගෙන ගත්තට පස්සේ මකන්න බැරි જાති වැරද්දක් නැහැ නේ මේකේ ආනන්තරිය අකුසල කර්මයක් කෙරුවත් එක ජීවිතයකට පස්සේ ආයෙ අවස්ථාව හම්බෙනවනේ. ඒ වුණාට අපි මේ අනුන් කරපු පොඩි වැරද්දක්, තමන් කරපු පොඩි වැරද්දක් හිතේ තියාගෙන මොන තරම් පැහැවනවද කියලා බලන්න. ඒකට මොන තරම් අසමජ්ජාති හිතක්ද තියෙන්නේ කියලා. මොන තරම් අසමාහිත හිතක්ද තියෙන්නේ කියලා. ඒක සමාහිත කරන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කරලා තියෙද්දී, දක්ෂ ක්‍රමයේ හැටියට වෙන වෙන පුංචි වැරදි වලදී නැවත කෝච රාජ්‍යත්ව භූමියට ගෙනලා පුරුදු කරා නම් තමන්ට මම කියන්නේ මගේ වචනෙන් කියන්නේ තීරියන් වෙන්න පටන් ගන්නවා තරුණකම වෙන්න පටන් ගන්නවා තමන්ටම තමව සමාව දෙන්න පුළුවන් ගතියක් එනවා අන්න එහෙව් කෙනෙකුට පමණයි තව කෙනෙක්ගේ වැරද්දකට සමාව දෙන්න පුළුවන් තමන්ටවත් තමන් සමාව නොදෙන අසමජ්ජාති ලෝකෙක අනුන්ට දෙන සමාව කියලා කියන්නේ තන්නේ කර බොරුවක් වෙන්න බෑ ඒ නිසා පුළුවන් තරම් බලන්න භාවනා කරනවා කියන්නේ තමන්ට තමන් අනුකම්පා කිරීම තමන්ට තමන් සමාව දීමක්, තමන් තමගේ යාළු වීමක්, තමන් තමගේ අත්කුසල සලසා ගැනීමක්, අර්ථ සිද්ධිය සලසා ගැනීමක්. ඒ දේ කායින්වත් වෙයි කියලා අපි හිතනවා මෛත්‍රී බුදුහමරෝ දැකපුවාම අපිට ස්කෝලර්ෂිප් එකකින් වගේ බුක් ගාලා ගිහලා නිවන් දැනන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් ඉතින් ඒකට ප්‍රමාදේ කියලා තමයි කියන්නේ. ඒක අප්‍රමාදේ නෙවෙයි. ඒක නිසා මේ පිහිටුවාගත හැකි උපදවාගත යුතු ධර්ම තියේදී ඒකේ අනිත් පැත්ත අපි ළඟ තියෙනවා. අපිට තියෙන එක හොදලා මේ පැත්තට දාන එක විතරයි. අලුතෙන් උපයන දෙයක් නැහැ. අර රිවර්ස් එකට දාලා තිබුණ ගියර් එක ෆෝවර්ඩ් එකට දාගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් ඒ දේ කරන්න මේ වගේ තැදී පැහැදී ඉන්න පිරිසකට මේක කිව්ව සතුටක් ඇති වුණාට තාමත් මේකට පැහැදිච්ච නැති කෙනෙකුට සැදිච්ච නැති කෙනෙකුට කිව්වොත් බයක් එනවා. ඒ නිසා මේ වගේ ධර්ම කියන්න එපයි කියලා තියෙනවා අහන්න සුදුසු නැති අයට. ඒකට ඒගොල්ලන්ට බයක් එන්න පටන් ගන්නවා මේ මිනිස්සු බෙච්චත් වැඩ කරනවා අපි දන්නෙත් නැහැ. අපි තාම මේ මේ ඉරපායනකම් බුදියාගෙන ඉන්න කට්ටියක් වගේ ඉන්නයි කියලා ඒ නිසා ධර්මය කියන්න ඕනේ ඒක උකහා ගන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඒ වගේම තමයි උකහා ගත්තොත් විතරයි ඒ ධර්මයේ ඇහුණා ක්‍රියාත්මක වෙනවා කියන එක තේරෙන්නේ නිසා යුතුයකම වගකීම පුද්ගලිකව තියෙන එක එක්කෙනෙකුට. ඒ නිසා සියලු දෙනා මේ උපදවාගත යුතු ධර්ම උපදවා ගන්න මේ හේතු කරන තුනත් වීර්ය සතිය සහ සමාහිත හිතත් උපකාර කරගනිත්වා උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා